අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ප්‍රශ්න විචාරාත්මක පැයටයි එළඹිලා තියෙන්නේ අපි ඊයේ හඳුන්වා දීමක් කරපු නිසාද විශේෂයෙන් හඳුන්වා දෙන්න මූලික දෙයක් අවශ්‍ය කරන්නේ අපේ ලිඛිත ප්‍රශ්න වලින් අපේ සතිವಾರයේ පටන් අරගනිමු අපේ තරඟට කියමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළා අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 11ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි අතිපූජ්‍ය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. ඊයේ දින ලද කමඨහන් උපදෙස් අනුව භාවනා කරමි. අද උදෑසන පර්යංක භාවනාව මෙසේ විස්තර කරමි. මගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. මා මුලින්ම පහසුවෙන් ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටිමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල මූල කර්මස්ථානයේ වදින අයුරු බලා සිටියෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාස කෙරෙහි සතිය පිහිටුවාගෙන මද වේලාවක් සිටියෙමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල තුනී වී යන අයුරු දුටිමි. එය ඊටාම තුනී වී නොදෙනී ගියේය. මේ අවස්ථාව වන විට කයද ඊටා සැහැල්ලු විය. කය ඇති බව දැනෙන නමුදු එහි බරක් නැති දෙයක් බවට පත්විය. කය මද කුදු නොසෙල්වෙන ලෙසක් දැනුනි. ඇසට දර්ශනය වූයේ ලා රතු පැහැති පාළු ස්වභාවයකි. එයද කිසිදු චලනයක් නොවිය. මේ අවස්ථාවේ මූල කර්මස්ථානයේ නොදැනෙන බැවින් මම මෙම පාළු ස්වභාවය කෙරෙහි සිත පිහිටුවා සිටියෙමි. මෙසේ විනාඩි 15ක් පමණ ගතවන්නට ඇත. පසුව කයේ බරගතිය නැවත දැනෙන්නට විය. එවිට හුස්ම රැල්ලද ප්‍රකට විය. සක්මන් භාවනාව පටන් ගැනීමේදී වම දකුණ ලෙසත් පසුව ඔසවනවා යවනවා තබනවා යනුවෙනුත් සක්මන් කරමි. වම් කකුලේ හා දකුණු කකුලේ ඊතා සියුම් වේදනාවක් හටගනී. වම් කකුලේ වේදනාව ඇත්තේ යටිපතුලේය. එය පතුල පොළොවට තබන අවස්ථාවේ ඇති වී ඔසවන විට නැති වී යයි. දෛනික කාර්යයන් වලදී හැකි සෑම විටම සතිය පිහිටුවා සිටීමට උත්සාහ ගනිමි. එය සතිය අසතිය අතර කඹ ඇදිල්ලක් වැනිය. ইহත කරුණු සලකා බලා වැඩිදුර උපදෙස් ලබා දෙන සේක්වා. මහත් වූ කරුණාවෙන් අපට මඟ පෙන්වන ගුරු දේවයාණන් වහන්සේ හට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. හොඳයි ඔකේ වොලියුම් එක පොඩ්ඩක් අඩු කරන්න. මේක අපි පළවෙනි කොටසට හිතේ දුවොත් පරියංග භාවනාවේ ඒකේ විස්තර වෙනවා තම මූල කර්මත්තෙන් හඳුන්ලා දීලා ඒක හුඟා තුනී වෙනකන් ගිහිල්ලා එක සංහිඳියාවකට සමතුලිත භාගයටපත් වෙනවා ඒක විනාඩි 5-10ක් විතර හිටිය කතාවක් මේකේ වාර්තා වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙසරයක් අර බොඳ වෙලා ගිය අරමුණු ආයෙ මතුවෙලා ආයෙ කය දැනිලා ආයෙ ආස්වාස් ප්‍රසවාසයේ මතුවෙනවා. ඉතින් මේකට අපි කිව්වොත් එක චක්‍රයක් කියලා කවදා හරි යෝගාවචරය මේගේ චක්‍ර 20ක් 30ක් එක පරිහාංකයකදී දකින්න මට්ටමට යනකම් මේක ගෙනියන්න ඕනේ. වෙන විදිහකට කියනවනම් ඒ වගේ මතුවෙච්ච ආස්වාස් ප්‍රසවාසයේ එහෙම නැත්නම් දෙවෙනි සැරේට මතුවෙච්ච නැත්නම් ඒ කයේ ගොරෝසු බව දැනගෙන ඒ කෝක හරි එකක් අරමුණු කරන හිටියොත් මේ මම මේ ව්‍යං කියලා කියන එක නෙවෙයි වෙන්නේ ආයෙසරක් ওই චක්‍රෙම කරකවෙන්න ගන්නවා ආයෙ තුනි වෙලා ආයෙ ගොරෝසු වෙනවා ආයෙ තුනි වෙලා ආයෙ ගොරෝසු වෙනවා අන්න ඒක මුලින් මුලින්ම භාවනා කරලානේ ගන්නෙ මෙනේ කරලා අන්තිමට අනායාසයෙන්ම අරමුණු ඇති ප්‍රකටව විසදව පරිච්ඡේදව දකින්න වෙලාව අරමුණු නැති බොඳ වෙච්ච විවේක වෙච්ච අවස්ථාව කියන එක ළඟ ළඟ ළඟ ළඟ මේ එකිනෙක ප්‍රත්‍යুৎපන්නව මතුවෙන හැටි දැක්කොත් පෙනේ ඒ වෙලාවේදී මොනවක්වත් කරන්න ඕනේ ඒ දෙන්න ස්වභාවයෙන්ම හේතුඵල ධර්මයේ හැටියට වර එක අරමුණු වශයෙන් පෙනී ඉන්නවා වර එක ඔක්කොම මත ගෑවිලා නොපෙනී යනවා වගේ පේනවා ඒකම තමයි අන්තිමටම ලිපිය සඳහන් කරලා තියෙන ඉදින්දා ජීවිතෙත් සත සතියත් අසතියත් අතර කම ඇදිලක් තියෙනවා ඉතින් ඒ නිසා ඒකට වෙනකන් නම් නැත්නම් හිතෙන් යනකම් අපි මෙහෙවන්න ඕනේ භාවනාව. අපි වීරිය වඩන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. එතකොට අන්තිමට පේන්න පටන් අර ගන්නවා. ඒ දෙන්න පොල් පිට පදිනවා වගේ මේ පැත්තට යනකොට මේක උඩ එනවා. මේක යනකොට මේක උඩ එනවා. ඒකට විතර ගියාට පස්සේ පේනවා. භාවනා කරන්නෙක් නෑ. බුදු නිරීක්ෂකෙක් විතරයි ඉන්නේ. වරක ගොරෝසු වෙනවා, වරක සියුම් වෙනවා, වරක සත්‍යමත් වෙනවා, වරක අසත්‍යමත් වෙනවා. ඉස්සරහන් හිතෙන්නේ මේක අපි යොදන ප්‍රයත්නයට සාපේක්ෂව සතිය වැඩිලා අසතිය අඩුවේ කියලා නෑ. ඒ දෙක අතර පුදුමාකාර සම්බර භාවයක් තියෙනවා. අන්තිමට දෙන්නට දෙන්න ප්‍රතිඋත්පන්න වෙලා සතිය තියෙන වෙලාවට අසතිය, අස්ති වෙලාවට සතිය මාරු වෙන ගන්න. අරමුණු තියෙන වෙලාවට ආයතන නැති වෙන තැනට යනවා. නැති වෙන තැනින් ආය අරමුණු තියෙන තැනට යනවා. ඒ දෙක අතර තියෙන 100%ක්ම පටිච්ච සමුප්පන්නයක් නැත්තම් හේතුඵල ධර්මයක්. අන්න ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් මේ වැඩේට මම එක්ක ඕන කරන්නේ මේ වැඩේට මාන්නයක් ඕන කරන්නේත් නැහැ. මේ වැඩේට තෘෂ්ණාවක් ඕන කරන්නේත් නැහැ. නැතුව ස්වභාවයෙන් ධර්මතාවයක් එන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා නිකන් මේ සියල්ල සොයන් සිද්ධව සිද්ධ වෙන සදාචල යන්ත්‍රයක් වගේ ඔහේ මේ කටයුත්ත වෙනවා. ඕනේ නම් මම එයා දහලා බලන්නත් පුළුවන්. මේක හොඳයි මේක නරකයි කියලා කොච්චර කෙරුවක්වත් මේ තීරණයක් විනිශ්චයක් චේතනාවක් නැතුව මේ වැඩේ යන දෙයක් අල්ලාගෙන තමයි අපි දවස පුරා තටමන්නේ. අර්ග කරන්න ඕනේ මේක නැති කරන්න ඕනේ මේක මනාපයි මේක අමනාපයි කියලා ඒ තටමන තාක් ආතතිගත වෙනවා. අසහනයටපත් වෙනවා. පශ්චාත්තාප වෙනවා. තමයි හීනෝ හීනමානයකටපත් වෙනවා. මෙතෙන් ඊට පස්සේ වෙනවා සියල්ලම ධර්මතාවයකට යන්නේ. මේ ඉබේ සිදුවෙන වැඩේට මොකටදයි ඇඟිලි ගන්න කියලා. ඉතින් මේක මේ පරියන්කේදී අල්ලගත්තට පස්සේ මේ වෙන දෙයකට වෙnderලා සබහා ධර්මයට වෙnderලා බලන ඉන්න ගතිය අන්තිමට ඒක පරියන්කේන් සක්මණට සක්මණෙන් ඉදිනදා වැඩවලට ඉදිනදා වැඩවලින් මෙහි ගෙදර දොර ඉදිනදා වැඩවලට එහෙම නැත්නම් මේ රණ්ඩු සරු වලට මස් කඩේට මාළු කඩේට පොලටත් මේක ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ පටන් ගත් එකට අනුග්‍රහකරනද අනුග්‍රහ කරනකොට තමයි තේරෙයි එන්නේ එන්නේ එන්නේ අනුග්‍රහ කරනවා කියලා කරන්න තියෙන්නේ නිකන් ඉන්න එක තමයි. යමක් නොකර යන්න ආරින. ඉතින් මම මේ ඉංගි දෙකක් අල්ලගෙන මේ කතා කරේ. ඉතින් මේ දෙකෙන් පටන් ගන්න යෝගාවචරයට පුළුවන්. මේ ලියපෙ එක්කනට පුළුවන්. ඒ විදිහට මේ සිද්ධියට චක්‍ර කරකැවි කරකැවි කරකැවි ස්වයන් සිද්ධ වෙන්න ඉඩ ආරින එක තමයි කරන්න ඕනේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස වැඩමුළුවට තුන්වෙනි වරට සහභාගී වූ අයෙක් වෙමි. ආනාපාන සති භාවනාවේදී නාසයේ මුල හුස්ම වැදෙන අයුරු බලා සිටිමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී යයි. සිරුර පැද්දෙන්න පටන් ගනි. නැවත කය නිසල වෙයි. ඔළුව පහත් වෙයි. එවිට මුහුණ ඉදිරියේ අඳුරු වෙයි. ඔළුව ඉහළට එසවුන විට ආලෝකයක් පෙනෙයි. විටක මීදුම යන්නාසේ ශරීරයේ ඉහළ කොටස දෙපසට යන ආකාරයක් දකි. විටක සිරුරේ කොටස් නැති වී යන ආකාරය දකි. ආලෝකයන්ද දකි. එක් අවස්ථාවක නළල මැද රතු නිල් බෝල ඇති රවුමක් දැක්කෙමි. සිරුර පැද්දෙන එක දිගු කාලයක්ම පැවතුණි. සක්මන් භාවනාව මුලදී වම දකුණ වශයෙන් මෙනෙහි කර සක්මන් කරන්නෙමි. ටික වේලාවකින් ක්‍රමයෙන් පය හා පොළොව ගැටෙන තැන හඳුනා ගනිමින් සක්මන් කළෙමි. සක්මන් භාවනාව පහසුවක්ද විය. විටක ඇදේට යැවි පාලනයකින් තොරව නමුත් සතියෙන් සක්මන් කළෙමි නිදිමත ගතියක් ඇති වී ටික වේලාවකින් ශරීරය සාමාන්‍ය තත්වයට පත්වෙයි එවිට මුල් අවස්ථාවට වැඩිය පැහැදිලිව අවට පෙනේ ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ගැන ඔබ වහන්සේගෙන් අදහසක් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ඔය මේකේ වාර්තා කරාට ප්‍රශ්නයක් හෝ අපහසුතාවයක් හෝ අරිය ආදුවකට ගණන් ගත්ත බව පේන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය සම්පන්නව යනවා. නමුත් යම් වෙලාවක යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් පුළුවන් නම් පරියන්කේදී මගේ කය කැලි කැලි වලට කඩලා ගියත් කය සැහැල්ලු වුණත් නල්ල මැද කහපාට වුණත් ආනපන සියුම් වුණත් ගොරෝසු වුණත් මේ ඔක්කොම අල්ලපනල්ලාසේ සතියක දිගට පවත්වන්න පුළුවන් කියලා මේ අරමුණ වල විචිත්‍රත්වයේදීදිත් සති ධාරාව කඩාගෙන යන්න පුළුවන් බව කඩාගෙන යන්න කඩාගෙන නැතුව යන්න පුළුවන් බව තේරුණාට පස්සේ ඒ අර අරමුණු මේ මූල කර්මත්තානේ මේක විනා කර්මස්ථානය මේක පිං අරමුණක් මේක පව් අරමුණක් කියන ඔක්කොම මට්ටම් වෙන්න පටන් ගන්නවා. કોઈ අරමුණ තිබ්බත් අරියාදුවට ගන්නෑ මට ඒක සතියේ ඉන්න පුළුවන්. අනේම කියරගෙන කරගෙන ගිය වෙලාවට තමයි නැත්නම් මේ මතුවෙන මතුවෙන රූපාරම්මන කොයි එකාවත් ඒවට තීන්දුව කරන්නේ නැතුව විනිශ්චය කරන්නේ නැතුව මනාපමනා පහල කරන මේ ඔක්කොම පුරා සතිය පවත්වන්න පුළුවන් ගියාට පස්සේ තමයි ඒ අරමුණු ඇවිල්ලා බලනවා අපිට හොල්මන් කරලා අපි හොල්මන් වෙයිද කියලා හොල්මන් උනේ නැත්නම් ඒව යනවා යන්නේ. ඒතකොට යෝගාචරයට කිසියම් අරමුණක් නැතුව විවේකීව එහෙම නැත්නම් අනාරම්මනව සතිය පවත්වන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙතෙක් කල සංසාරේ අපිට කරදර අරමුණු වෙලා කරදර කරා නම් අපි අරමුණ වලට අපි කරදර කරපු නිසා තමයි අරමුණ අතර අපි කරදර කරේ නැත්නම් අරමුණ යනවා. අන්තිමට පස්සේ එන්නේත් නැතුව යනවා. මොකද ආවට අපි කිපෙන්නේ අකුප්ප ඉතින් අන්නේ විදිහට ඒ කියන්නේ මේ වෙච්ච දේ හොඳයි නරකයි විනිශ්චයක් නැහැ. යන්න ආරිනවා. ඒකට කියන්නේ ඉදිකටක් අමුණගත්ත නූලකට එක එක මල් జాති අමුණනවා. අමුණගෙන අමුණගෙන යනකොට කොයි මල යමුණුවත් අන්තිමට මල් මාලයක් ඉතුරු වෙනවා. නිසා එන මල මේ කපුරු මලද්ද දාස්පතිය මලද්ද පූජා කරන මලද්ද නැති මලද්ද මොකක්වත් ගන්න එපා. කය දැනෙනවා වෙන්න පුළුවන් නොදැන්න වෙන්න පුළුවන් කෑලි කැඩෙනවා වෙන්න පුළුවන් එකතු වෙනවා වෙන්න පුළුවන්. නල්ල මැද කහ පාට වෙන්න පුළුවන් රතු පාට වෙන්න පුළුවන් නිල් පාට වෙන්න පුළුවන් ඔක්කොම නූලට අමුණක නමුණක දැන එකයි තියෙන්නේ. ඊට පස්සේ අපි එව්ව තෝරන්න ගියේ නැත්තම් එව්වයින් අපි තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඒකට මේ භාවනා කරන කෙනාගේ මනස දැන් සූදානම්. සක්මන් කරනකොටත් ඉස්ලාම කය තෝන්තු වෙලා නිදිමත වෙලා මේ නිකන් මත් වෙලා යනවා වගේ තේරෙනවා. ඒ ගණන් ගන්න නැතුව යා ගියාට පස්සේ උන ආයසරයක් තාම ප්‍රබඩ වෙලා ප්‍රකට වෙලා මූල කර්මස්ථානෙත් තියෙන ගමන් හාත්පස පේන මට්ටමට මේක අවදි වෙන වෙලාවකුත් එනවා. ඒ කොයි එක තිබුණත් හතියේ අකණ්ඩ භාවය නැත්තම් දිගට පවතින බව අදාහ ගන්නවා නම් මම එකෙන් අදහස් කරන්නේ තෝන්තු වෙලා තිබුණත් නිදිමත වෙලා තිබුණත් අවදි වෙලා තිබුණත් ප්‍රකට වෙලා තිබුණත් මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම ඇවිදිනවා කියන එක දන්නවනම් තත්ති කෙල්ල නැහැ. ඒතකොට යාර දින ඔබ ඕනේ විකටමත් දාපන් ඕනේ උලිහිලි පෑමක් පාපන් මම බලන්නේ සත්‍ය පාත්තන් පිටරයි කියලා යනකොට ඒ වගේ තියෙන ඒ උලිහිලි පෑම එහෙම නැත්නම් ඒ උප්පණ්ඩනේ නැත්නම් විහිළු කරන ගතියත් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙක්කල් සංසාරේ අපිට කවුරු හරි විහිළු කරුවා නම් අපි අරමුණු වලට අවශ්‍ය ගන්න ගිහිල්ලා කරගත්ත දෙයක්. ඒ එකම අරමුණ කොටවත් ඕනකමක් නැහැ අපිට කරදර කරන්න. ඒ එකම අරමුණකටවත් ඕනකමක් නැහැ අපිට කෙලෙස් උපදවන්න. අපි තමයි ඒවත් එක ගැටිලා විනිශ්චය කරන්න ගිහිල්ලා තමයි කෙලෙස් උපදවන්නේ. ඉතින් මේ විදිහට සක්මන පරියන්කේ කරගත්ත එක්කනට එදිනෙදත් බලද හැකි. තමන් වෙතට එන අරමුණ ප්‍රමාණය කිසිම අඩුවක් නැහැ බුදු වුණත්. රහත් වුණත්. සේක පුද්ගලයාපත් වුණත්. භාවනාවේදී වුණත් භාවනාවේ නොකලත්. මේ අරමුණු කොයි එකද මල්ලේ දාගන්නේ? කොයි තත්පයද ඔඩොක්කුවේ දාගන්නේ? දාගත් එක කරා. ඉතින් දැක අරමුණු ආට දැක්කට නොදැක්කා වාගේ, ඇහුනට නැහුණා වාගේ, දැනුනට නොදැනුණා වාගේ යන්න පටන් ගත්තාම ඒ අරමුණු අයින් වෙලා යනවා. ඉතින් ඒක නිසා ඒක ඉගෙන ගන්න ඕනේ අත්දැකීමෙම මේ වගේ පරිසරයකට ඇවිලක් කරලා පස්සේ එන එන අරමුණට සාමාන්‍ය ප්‍රවාහයේ එන්න අරින්න ඕනේ. ඒල බලනෝනේ මම ඒව ප්‍රමාණ කරන්න යන්නේ විනිශ්චය කරන්න යන්නේ තෝරන්න බේරන්න යන්නේ දැනගෙන සතිය පවත්නකොට ඒ වගේ තියෙන නපුර ඒ වගේ තියෙන බලපෑම අඩු වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී හරි ආසයි හිතෙනවා භාවනාව. වෙනදා කෙලස් කරගන්න දේවල් කෙලස් වෙන්නේ නැතුව යන්න අරින්න පුළුවන්. වෙනදා පටලවා ගන්න දේවල්, අමුණ ගන්න දේවල් ඇමිනින් නැතුව, පැටලෙන්නේ නැතුව යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක යෝගාවචරයට හම්බ වෙන ලොකු තෙදක්. අපි මේ සතිය ආයුධය තියෙන තාක්කල් કોઈ අරමුණ ආවත් අරමුණ අපිව කෙලසන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඒක සතියම නෙවෙයි අතරම සතියට අතිරේකව තියෙන කටයුත්තක්. සතියේ ඉනකොට තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ දැනගන්න මට්ටමක් තියෙන අනිත් දවසේ ඔයකමයි මම වැඩිපුර උපදේශ වශයෙන් කියන්නේ යන්නේ. මේට වැඩිය උග්‍ර අරමුණු ආවත් දැක්කට නොදැක්ක වගේ කටයුත්ත ඇහුනට නැහුණා වගේ කටයුත්ත නෝන්ජල්කමක්වත් අඥාන උපේක්ෂාවක්වත් නෙවෙයි මේ භාවනාවේදී ඒක අභ්‍යාස පන්තියක් කරගෙන ඉදිරියට යන්න බලන්න. එතකොට තමන්ට අරමුණ අරමුණට වැඩිය සතියේ ඉන්න වෙලා වැඩි වෙලා කල කල කොළ වෙන වෙලාවල් කම්පන චංචල වෙලාවල හිමීට අඩු වෙන්න පටන් ගන්නවා. නිසා මෙහෙමම ඇදහිල්ලෙන් යුක්තව කරගෙන යන්න කියලා කියනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මම තෙවැනි වරට මෙවැනි වැඩසටහනකට සහභාගී වන ශ්‍රාවිකාවක් වෙමි. මුලදී පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යයි සිතමින් වාඩි වී සිටින ඉරියව්ව දෙස හොඳින් බලා සිට මූල කර්මස්ථානය දෙස සිත යෙදෙව්වෙමි. එවිට සිත සතියෙහි පිහිටන බවද එනම් කය නොදැනී යන බවත් කය නොසෙල්විය හැකි බවත් දැනුනි. නමුත් මේ වන විට සක්මන් භාවනාව කර එනම් වම් පාදයේ පොළවේ ස්පර්ශ වන විට වම වශයෙන්ුත් දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වන විට දකුණ යනුවෙනුත් මෙනෙහි කරමින් පැමිණ පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතනෙයි සිතමින් වාඩි වී සිටින ඉරියව්ව දෙස හොඳින් සිතින් බලමින් සිටින විට සිත සතියේ පිහිටන බව ඊට හොඳින් දැනේ. මෙවිට කය නොදෙනී යන අතර ආශ්වාස ප්‍රශ්වාසයේද එකවරම සියුම් වී එයද නොදැනෙන තත්වයකට පත්වේ. නමුත් හුස්ම ගන්නා බව හොඳින් දැනේ. ඔබ වහන්සේගේ ආරම්භක ධර්මදේශනාවේදී ඊයේ ශ්‍රවණය කළ මෙවැනි තත්වයක් ඇතිවහොත් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස නොබලා දැනෙනවායි දැනෙනවායි සිතන්න උපදෙස් දුන්නා. අද මා එසේ කරන විට පෙරට වඩා ඊට පහසුවක් දැනුනි. මට ඇති ප්‍රශ්නය භාවනාවේ දිගටම සිටිය යුත්තේ දැනෙනවා දැනෙනවා යයි සිතමින්ද මෙසේ දැනෙන්නේ හුස්ම ගන්න බවද ගෞරවනීය ස්වාමින් වහන්ස මෙවැනි තත්වයකදී භාවනාව දිගටම ගෙන යන අන්දම තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් දෙපා නමෙද ඉල්ලා සිටිමි ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව අත්වේවා එද මේ මම එක දවසක වගේ අරමුණු දැනිලා නොදැනී ගියවන්ටවටපත් වුණා නම් ඒ යෝගාචර අනිත් දවසේ තාර්ථක පරියන්කදී ඒක ලෑස්තිලා යන්න පුළුවන්. හැබැයි එදත් පටන් ගන්නකොට අර වගේම ආස්වාස් ප්‍රසවාස මූල කර්මස්ථානේ බලන්න. ඒකට ඊටත් වැඩි ඉක්මනට සමානලාට ඒක නොදෙනී යාම සිදු වෙන්න පුළුවන්. මොකද මේ ලෑස්ති මනසකින් යන නිසා. ඊට පස්සේ දැනෙනවා දැනෙනවා හරි ඉන්නවා ඉන්නවා කියලා හරි මෙනෙහි කරනකොට මොකක් අරමුණු කරද මෙනෙහි කරන්න කියන එක ප්‍රශ්නයක් නැකතර මම ඒ වෙලාව ආස්වාස් ප්‍රසවාසයේ දැනේවා කියලා දැනීම මෙනෙහි කරනවද නැත්නම් මොකද්ද කියලා. ඉතින් ඉන්න බව කියන එක මම අදහස් කරන්නේ මැරිලා නැහැ කියන එක. තමන්න තේරෙයි මේ ඇස් දෙක වහගෙන මේ හිටියට මම මැරිලා නැහැ කියන්නේ ඉතාම සියුම් සංඥාවක් පැය 24ෙම කයේ ඉඳලා මොළයට එනවා අපේ. ඒක අපි සාමාන්‍ය භවයේ කියලා කියනවා මේ පොත්පත්වල දැනෙන්නේ. ඒක දිගටම තියෙනවා. මැරෙලා නැති බව තමන්ට ප්‍රත්‍යක්ෂණය වෙන හැම චිත්තක්ෂණයම. එහෙම නැත්නම් මට නිින්ද ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් මට සී මූර්ජා වෙලා නැහැ. මැරෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ සී ඉකල් වෙලා නැහැ කියන එක තේරෙනවා. අන්න ඒකට යන්නේ හිත කරදරකම් කරලු නැති වෙලාට විතරයි. වෙන්න මොනව හිතුවත් අතීතේ හිතුවොත් අනාගතේ හිතුවොත් දරුවෝ ගැන හිතුවොත් පිට කෙනෙක් ගැන හිතුවොත් පිට දෙයක් ගැන හිතුවොත් මේක තේරෙන්නේ නැහැ. ඒ අරමුණ ඔක්කොම අයින් කරාට පස්සේ අඩිය පෑදුනහම පේනවා මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. මම වෙමි. මම ඉන්නෝ. අන්න ওই චිත්තක්ෂණේ විතරයි අපි සංසාරේ ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම කඹරන එක තමයි කරන්නේ. අරයා ගැන හිත හිතා, මෙයා ගැන හිත හිතා, රණ්ඩු කර කර, තෝර තෝර, බේර බේර ආංශික ජීවිතයක් ගත කරන්නේ. මේ වෙලාවේදී මොනවාක්වත් කෙරෙන්නේ නැහැ. හැබැයි අංග සම්පූර්ණ ජීවිතේ ජීවත් වෙනවා. පිරිච්ච ගතියක් තියෙනවා. ඉතින් ඒක එක පිරිච්ච ගතියක් වශයෙන් තේරෙන්නේ සත්පුරුෂයාට අසත්පුරුෂයාට තේරෙන්නේ පහළු වෙලා තනි වෙලා කොන් වෙලා නිකම්ම නිකං මුස්පේන්තු පුස්කාච්ච ගතියක් වේ. ඉතින් භාවනා කරන එකන මේ වගේ තැනකට ගියාට පස්සේ ආයෙසරයක් හයියෙන් උස්ම ගන්නයි ඇඟ හොල්ලන්නයි අරමුණු ගෙනත් දාන්න හදනවනම් ඒ කියන්නේ මේ தත්ත්වෙට මම බයයි. ආයෙ අරමුණු ගෙනත් දා ගන්න හදනවා. නමුත් කමඨාන සුද්ධ වුණාට පස්සේ ගියොත් පේනවා හැම අරමුණක්ම අකුසලයක්. හැම කම්පනයක්ම අවසලයක්, හැම චංචලයක්ම අකුසලයක්. මේ කම්පන චංචල අරමුණු ගෙවෙනවයි කියලා කියන්නේ මේ ජීවිතේම දැක දැක දන දන ඒ කෙලස් ගෙවෙන. කිවුනට පස්සේ නික්ලේශී නැත්තම් ඒ නිර්මල එහෙම නැත්තම් ඒ ക്ഷേම අවස්ථාවේ ප්‍රමෝදමත් වෙලා සතුටෙන් ඒක පවත්තන්නේ සත්පුරුෂයා මේක කලබල කරගෙන ආයෙන් හයියෙන් උස්ම ගණ්ඩායි ඇස් දෙක කරලා බලණ්ඩායි කලබල වෙන්නේ අසත්පුරුෂයා එහෙම නැත්නම් මේ ලැබිච්ච විවේකය උපයාගත්ත විවේකයේ දිගට පවත්තන්න සද්ධර්මය අවශ්‍යයි. ඒක කලවම් කරගන්න අසද්ධර්මය අවශ්‍යයි. ඒ නිසා මේක උපයාගන්න එක වෙනම දෙයක්, උපයාගත්ත දේ අරසා ගන්න එක වෙනම දෙයක්. උත්හාන සම්පදා, ආරක්ක සම්පදා. ඉතින් මේ භාවනා කරන හුඟ දෙනකොට මේක හම්බ වෙනවා. උපේනවා. නමුත් ඒකට මූණට කෙල ගන්න. උනතුරක් කරනවා. හරිම කම්මැලි, හරිම පාළුයි, හරිම නීරසයි. ඒ නිසා මම දැන් මොකද කරන්නේ කියලා පිප්පිලිසර භාවයටපත් වෙනවා. ඉතින් ඒක තමයි අපි අර ඊයේ ධර්ම දේශනාව සම්බන්ධ කරන්න ගියේ. මේක බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවේ දියුණුවක් මේ தത്വයට අගේ කිරුවොත් ඒක බුදුහාමුදුරුවෝ කෙරේ සද්ධාාවක්. ඒකටයි අපි මේ භාවනා කරනමුත් භාවනා කර ලැබෙන මේ කෙලෙස් අඩු தત્ත්වයේ කම්මැලිකමක්, නීරසකමක්, බයක්, චකිතයක් කරගත්තොත් කොච්චර භාවනා කරත් අපි නිවනට කිට්ටු වෙනකොට ආපතර දුවන්න ගන්න. ඒ නිසා මේ පේන විවේක తত্ত্বය උපයන්න අනිදාසයකට සාදර ලගිලා පුළුවන් තරම් ඒකේ වෙලා ගත කරන්න බලන්න. ඊට පස්සේ ඒක වෙලාව ආපම මේක ගැඩිලා ආයෙත් අරමුණු වෙනවා. නැත්නම් අරමුණ ආපම ආයෙත් ඒ අරමුණ මත භාවනා කරලා ආයෙත් විවේකයට යනවා. අන්නේ මම අර මුල් අවස්ථාවේදී මතක් කරා වගේ මේකට ස්වභාවයෙන් යන්නලා බලාගෙන ඉන්න ගියාට පස්සේ තේරෙයි මුලින් වලින් වගේ නෙවෙයි පස්සට යනකොට මේ භාවනා විශේෂතර වෙහෙස වෙන්න දෙයක් නැහැ. පොඩි ගුණයක් යොමුක් දීපු ගමන් හිත ඒ චිත්ත වීජයට වැටෙනවා. වැටෙනකන් ටිකක් උත්සාහ කරන්න ඕනේ. මෙනේ කරන්න ඕනේ. ඊට පස්සේ ඒක යනාතේ එහෙම නැත්නම් ඒකේ පාලනය යටතේ යන්න දුන්නොත් අපි කේකට කියන්නේ අනායාස භාවනාව කියලා. ආයාසයෙන් තොරව යන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ඉක්මනට හිත විශේෂයෙන් මේ භාවනා වැඩමුළු වාතාවරණයක ඒ වගේ தත්තර ඉක්මනට හිත වැටෙනවා. එහෙම වැටුණාට පස්සේ ඒකේ වාසිය අරගෙන පුළුවන් තරම් හිත ඒ අරමුණු වලින් අඩු ආයාසයෙන් අඩු ස්වභාවික ගලණයට පුරුදු වෙන්න යන එක තමයි භාවනාවේ තල තුනකම කියලා කියන්නේ. අත්දැකීම කියලා කියන්නේ. ඉතින් ඒක හිතට අරගෙන ඒකට අනුග්‍රහ කරත්වා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට ආදුනිකයෙක් වෙමි. පර්යංක භාවනාව ආස්වාසයේ සිදුවන අවස්ථාවේදී ආශ්වාසයේ යයිද ප්‍රශ්වාසයේ සිදුවන අවස්ථාවේදී ප්‍රශ්වාසයේ යයිද මට නිරීක්ෂණය කළ හැකි වූයේ මාගේ උදරයේ පිම්බීම සහ හැකිලීම අනුවය. වරහන් ඇතුලේ නාසයේ ශල්‍ය කර්මයක් සිදු කර ඇත. උදරයේ පිම්බීම දීර්ඝවත් හැකිලීම කුඩාවටත් නිරීක්ෂණය කළෙමි. මෙම සිදුවීම මට නිරීක්ෂණය කළ හැකි වන්නේ වාර 3ක් හෝ 4ක් පමණයි. හිත බාහිර අරමුණු කරා ඇදී යයි. එමෙන්ම ඔළුවේ වේදනාවක්ද පවතී. එය සමහර අවස්ථාවලදී වැඩි වෙමින් පවතී. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මුලින්ම දකුණ වම යනුවෙන් නිරීක්ෂණය කළෙමි. එය හොඳින් පුරුදු වූ පසු ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් නිරීක්ෂණය කළෙමි. එයද හොඳින් පුරුදු වූ පසු දකුණු පාදයේ ඔසවනවා යවනවා තබනවා යනුවෙන්ද වම් පාදයේ ඔසවනවා යවනවා තබනවා යනුවෙන්ද මෙනෙහි කලිමි. පියවර 10ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැකි වූ අතර ඉන්පසු පරිසරයේ ශබ්ද හෝ බාහිර සිතුවිලි වලින් භාවනා මානසිකාර්ය පිටතට යයි. නැවත බාහිර සිතුවිලි වලට සිත ගලා ගිය බව දැනගත් පසු භාවනා මානසිකාර්යයට පැමිණේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම කටයුතු කරන භාවනා මානසිකාරය නිවැරදිද හිසේ වේදනාවට කුමන ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතුද ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය උතුම් නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි මේ ලියුපු එක්කනාට ඉදිරිපත් වෙන්න කැමති නම් පිට ගිය හිත පිට ගිය වෙලාවේ නැවත අරමුණට එනවා කියන එක සටහනක් තියෙනවා වාක්‍යයක්. අන්න ඒකේ විස්තර ටිකක් දෙනවනම් මම හිතන්නේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ඇයට ලොකු උනන්දුවක් ඇති වෙයි. කැමැතිද එළියපෙකන මේ ඒක පිළිබඳ පොඩි විස්තරයක් වැඩිපුර සපයන්න. පිට ගියේ හිත නැවත පැමිණිච්ච එක පිළිබඳව විස්තර විභාගයක් අපිට අවශ්‍ය කරනවා. තෙරුවන් සරණයි සයන්ස තෙරුවන් සරණයි හිත පිට යනවා කියන්නේ බාහිර අරමුණක් මොනවාරි ඒ කියන්නේ සත්‍යයක් ඇහුනොත් එහෙම ඒ අරමුණෙන් පිට ගිය ගමන් ආයෙත් අනිත් පැත්තටම මගේ හිත පිට ගියා නේද මේ අරමුණෙන් පිට යනවා නේද කියලා ඒ අනුව තමයි ආයෙත් අරමුණට එන්නේ ඔය එතකොට කියන්නේ ආනාපාන භාවනා කරගෙන ඉන්නවා අතර බිම්බි මැකිලිම නෙමෙයි මෙතන කියන්නේ. එතන ඉන්නකොට සද්දයක් ඇහුණා කියන කතාව මේ කියවෙන්නේ. ගොඩක් දුරට සොයනද සක්මන් භාවනාවේදී. සක්මන් භාවනාවේදී වම දකුණු වශයෙන් මෙනෙහි කරමින් යන ප්‍රධාන කර්මස්ථානයේ ඉන්නකොට සද්දයක් ඇහින්නේ එමේ සිද්ධියක් කියන්නේ. එතකොට දැන් මේ සද්දේ ඉඳලා ආපහු වම දකුණට ආපු කතාව කොහොමද? මම ආයි තරමුන් ආයි මුලින්ම පටන් ගන්න මේ මයික් එකට ඇහෙන්නෙත් නැහැ කියා මට දැනගන්න ඕනේ සද්දකේ ඉන්නේ දැන්. එතකොට තමයි දන්නවා මේක නෙවෙයි කර්මස්ථානේ කර්මස්ථානේ වම දකුණ කියලා. ඒ සද්දේ ඉඳලා නැවත අර කර්මස්ථානට මූල කර්මස්ථානට එන කතාව තව විස්තර කියන්න පුළුවන්ද නැත්නම් ඒක අහම්බෙන් හදිසිය තක්කු මුක්කු වෙන වැඩද? අහම්බෙන් මේ දැනෙන දෙයක් ගන්නවද? එතකොට නැවත ආපට පස්සේ වම දකුණේ යනකොට හිත කලබල වෙලාද නැත්නම් තිබුණු විදිහට හිමීට කරගෙන යන්න පුළුවන්. හිමින් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ නැවත එනකොට වම දකුණ හෝ හිත හෝ කලබල වෙලා නැහැ. නැහැ. එතකොට මේ සද්දක ඉන්න වෙලාවේ මම දැන් සද්දක ඉන්නේ කියලා දැනෙන දේ සතිය ප්‍රතිඵලයක් වශයෙන් ගණන් ගන්න නැත්නම් සතිය නිසා හම්බෙච්ච දෙයක්ද නැත්නම් සතියට අරියාදුවක් විදියට. සතිය නිසා හම්බෙච්ච දෙයක්. ඉතින් ඒ සතියේ තියෙන්නේ Taman හිතලා ගන්න සතියක්ද ඒක ඉබේ එන සතියක්ද කියලා. දැන් අරමුණේ නෙවෙයි ඉන්නේ. අරමුණක නෙවෙයි ගෝචර භූමියේ නෑ කියලා Tamante වැටහෙන වැටහීම තමයි හිතාමතා කරන වැටහීමක්ද නැත්නම් ඉබේ පහළ වෙන වැටහීමක්ද? ඒක සන්නත් ඉබේ පහළ වෙන වැටහීම. ඔය එතකොට ඉබේ පහළ වෙන වැටවීමයි හිතාමතා ගන්න වැටීමේ වඩා හොඳ එක කොයි එක කියලා හිතන්නේ. නැත්නම් මෙහෙම මම කියන්නම්කෝ. වම දකුණ යනකොට වම දකුණ යන බව වැටහීමක් තියෙන එක දන්න දෙන්නේ. ඊට පස්සේ පිට ගියාට පස්සේ ඉබේ වැටෙනවා මම දැන් අර අරමුණේ නැහැ. මම ඉන්නේ සද්දක කියලා ඉබේ වැටීම මේ මෙනේ කරමින් වම දකුණ යනකොට තියෙන සතියත් අර පිට ගියාට පස්සේ පිට බිය බව දැනුම් දෙන අපිට දෙන සතියත් දෙකෙන් කොයි එක වඩා කාර්යක්‍රම වඩා කුසලතාවයක් තියෙන කොයි සතියද දැනගෙන ඒක තමයි අපේ තියෙන ක්‍රමේ. නමුත් දානයක් දෙනකොට සසංකාරිකෝ දෙන එකද වැඩි කුසලයක් සිද්ධ වෙන්නේ අසංස්කාරිකෝ දෙන එකද? සසංකාර ඈ තමා දැනගෙන අනු කටයුතු කරන්නේ. දානයක් දෙනකොට හිතාමතා දෙන දානයයි ඉබේට පුරුද්දට දෙන දානය කියලා දෙකක් තියෙනවා. හිතාමතා දෙන දානේ සසංකාරික දාන. සසංකාරික අසංකාරිකෝ කියලා කියන්නේ කවුරු හරි දැක්කා හිතුණා දුන්නා. ඒ දෙකේ වඩා කොයි එකකෝ හොඳ හොඳ ඔදේක කොයි එක කියලාද පොතේ කියන්නේ. සසංකාරික දාන. නෑ. අහන්න බඩ අනික කඩේ සසංකාරික කරන කුසල් වලට වැඩිය විශාල පුරුද්දකට තමයි අසංස්කාරික කුසල් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හිතාමතා කරන හැම වෙලාවෙම මමයා ඉන්නවා. තණ්හාව දිනවා මාන්නේ තියෙනවා. ඒක ඉබේ සිද්ධ වෙන වෙලාවේ කටයුත්ත සිද්ධ වෙනවා මමත් නැහැ. තණ්හාවක් නැහැ මාන්නයක් නැහැ. ඉතින් ඒක නිසා හිත පිට ගියා සද්දෙකට පිට ගිය බව දැනගෙන හිත ආපහු අරමුණට එන එකක් තියෙනවනේ. එන්න නැම්මක්. දැන් හිත පිට යන එක නරකයි කියලානේ අපි සාමාන්‍ය හිතානේ ඉන්නේ. නේ? නමුත් එහෙනම් මේ එන නැම්ම හොඳ වෙන්න බෑ. භාවනාවේ සක්මන් කරකට ඉන්න වෙලාවේදී හිත පිට යෑම නරකයි කියලා අපි මම හිතන්නේ සබාවම පිළිගන්න. මොකද හිත පිට ගියේ හිත ඉබේම ආපහු එනවනම් අරමුණට ඒක ගැන මොකද කියන්නේ? මං අහන පාරට කරදරයක්ද නැත්නම්? නෑ සර් නෑ සර්. එහෙම ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් හොඳයි කියලා මම ඉතින් ඒක තමයි අපි ළඟ නැත්තේ. අපි හිත පිට යනවා කියලා හරියට චෝදනා කරනවා. හැබැයි හිත පිට යන හැම වෙලාවෙම ආපහු හිත එනවා. ඒක කතා කරන්නෙත් නෑ, කියන්නෙත් නෑ, ඒකට සාදු කියන්නෙත් නෑ. ඉතින් හැමදාම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. බලන්නකෝ භාවනා කරනකොට සද්දයක් ආවා. හිත පිට ගියා. භාවනා කරනකොට වේදනාවක් ආවා. හිත පිට ගියා. සද්දයක් ආවා. හිත පිට ගියා. ඉතින් කලාතුරකින් යෝගාවචරය ලියනවා මේ වගේ ප්‍රකාශයක් පිට ගිය තැනින් මගේ හිත අපම අරමුණට ආවයි. ඒකට මම කරන දේ අවසලා. අහනවා මේ ප්‍රශ්න ටික. අහනකොට තේනවා හිත පිට යන හැම වෙලාවෙම හිත ආපහු එන්න එපා නැත්නම් ඔය ඉතන එහෙ ඉන්න බෑ මේ වෙලාවේ. ඒ හිත ආපහු එන එක ගැන කතා කරොත් ඒක තමයි නිවන් දකින්න කියන්නේ. සිද්ධියක ආරම්භය විතරයි අපි අගය කරන සම්ම මේ මේ හටගන්ම පක්ෂේ. හමාර තමයි ගියේ හිත ආපහු එනවනේ. එක එකක් කවදාකවත් අවුරුදු 40ක් මම කටු අහුම්කන් දාලා දීලා තියෙනවා. කවදාකවත් ඒකේ හොඳ පැත්තක් දකින්නෙත් නැහැ, වාර්තා කරන්නෙත් නැහැ. මොකද කුණු කන්දල් අහලා කුණු කන්දල් සමාදන් වෙලා පව් සමාදන් වෙච්ච හිතක් අපි ළඟ තියෙනවා. ආපහු එන එකේ ලකුණු හතරක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. පිට නන්නතර වෙච්ච හිතට බුදුහාම කියන්නේ අගෝචර භූමියේ තියෙන හිත. අගෝචර භූමියේ තියෙන හිත ගෝචර භූමියට එනවයි කියන්නේ විශාලම ලාභයක අම්මා පදීප එකක් නෙවෙයි. අපි භාවනා කරලම උපයාගත් එකක්. වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන නිවැරදිට එනවා. ඒක ඉතාමත් වැදගත් දෙය තමයි මනුස්ස මනසක පරිණාමයේ වැදගත්ම තැන තමයි වැරද්ද වැරද්ද වශයෙන් වැරද්ද ඉඳද්දි දැනගන්නේ. කාටවත් උගන්නන්න බෑ. හැමදේනම ඒක කරනවා. හැමදේනම ඒක දන්නවා. කවදාකවත් ඒක අගේ කරන්නේ නැහැ. ඒ නිසා අපි වැරද්ද වැරද්ද ඉන්නකොට වැරද්ද දැනගැනීම පවක් කියලා වගේ අපිට උගන්වනවා. කන පැලෙන්න ගන්න ඕනේ. ඉච්ඡර වටිනා සද්ධර්මයක් බුදුරජාණන්සේ දේශනා කළ තීති භාවනා කරන කෙනාට වැරද්ද ඉන්නකොට වැරද්ද වැරද්ද බවයෙන් දන්න එක තමයි සජීවී ධර්ම කියලා කියන්නේ. එතකොටම ඉබේම හොඳ තැනට එනවා. ගෝචර භූමියට එනවා. ආවට පස්සේ සතුට වෙන්න අඩු ගන්න මට දැන් නරක තැනක ඉඳලා හරි තැනට එන්න පුළුවන් උනායි කියලා. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා ඒක දැනගන්න බැරි. ඒක අපි සතුටු වෙන්නේ නැත්තර හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන කුම්බැහිකම නිසායි කියලා. හිත පිට ගියා කියලා කම්මාරේ මනසාර කිසිම භාවනාවක් හරියන්නේ නැහැ. ඒකට වැද පණ්ඩිත ස්වාමීන් මට බුරුම හිටපු ස්වාමීන් කියනවා ඒක ඇත්තටම හිත පිට ගියයි කියලා යෝගාවචරය චෝදනා කරනවා නම් ඒක යෝගාවචරයේ වැරද්දක් නෙවෙයි උගන්නන ගුරුවරයාගේ ඔලොමොල කම කියලා. ගුරුවරට තේරෙන්නේ නැහැ හසුරුවන්නේ. ඕනම කෙනෙක් කියන්නේ හිත පිට ගියා කියලා චෝදනා තමයි. ගුරුවරයා කියලා දෙන්න ඕනේ. පිට ගිය හිත ආපහු එන එක පොඩ්ඩක් බලන්න. තාකමේ 100ක් හසුරුනකොට 30ක් 40ක් අල්ලනවා. පොඩි ළමයි නෑ 100ම අල්ලනවා. පොඩි ළමයෙකුට ඒක කියලා දුන්නොත් 100ම අල්ලනවා. ඒකල එක කවියෙන් කියන්නේ. හිතවිලි දෙකක් මැද අසතිය දකින්න විට පොඩි ආහුව කෙනෙක් මෙතන කියනවා හීන් දාඩි දාන. මේ දවස් 10ක් භාවනා කරලා අසතියට ගිය වෙලාවේදී බොහෝම ආඩම්බරෙන් කියනවා මම අසතිය දකින්නයි කියලා. මම මේ කියන්න හදන කාරණාව තේරෙනවද? එහෙමයි සර්. කියන්න බෑන ඔය ඔය වචනෙන් කොහොමද තේරුම් ගත්තේ කියලා? ඒ කියන්නේ හිත පිට ගියාන ඒක හොඳ හොඳයි කියලා හිතලා හිතයි බේයි මේ අරමුණට එන එක මේ ඒ අරමුණේම තියාගන්න එක සල්. නේ අපහපා ඉන්න මිසක වචන එළියට එන්නේ නැහැ. ආයසරයක් කියන්න බෑ මේ වාක්‍ය දෙක. සනස හිත මයික් එකට කතා කරන්න ඕන හිත පිට යනවා නම් ඒක හොදක් කියලා හිතලා මේ ආයිත් ඉබේම ඒ අරමුණට එන එකත් ඒ ලැබිච්ච ලාභයක් කියලා අරගෙන ඉස්සරහට භාවනාව දියුණු කරගෙන යෑම තමයි සනස. නෑ හිත පිට යන එක හොඳක් කියලා ගන්න නෑ. හිත පිට යෑමේ පශ්චාත්තාප වෙන්න එපයි කියන එක කියනවා. පමාදේ න කම්පතිටි කියලා සාරිපුත්‍ර සාංශ කියනවා. ඒකට විශේෂ නඹුනාමයක් දෙනවා. පමාදේ කම්පා වෙන්නේ නැත්නම් ඒක තමයි සතිය බලවත් වෙන වෙලාව කියලා. සති බලය කියලා නම් කරලා තියෙනවා. එතකොට යාට පුළුවන් දැන් ඉන්නේ මම අගෝචර භූමියක ආරක්ෂක තැනක නෙවෙයි දැනගන්නකොටම හිත ඉබේම තමන්ගේ අරමුණට එන ගතියක් තියෙනවා. මොකද යෝගාවචරයක් නේ. ආ දන්නවනේ මේකේ මූල කර්මස්ථානේ භාවනා නොකරන කෙනෙක්ගේ නරක තැනකදී නරකයි කියලා දැනගත්තොත් කොහෙද යන්න ඕන කියලා දන්නේ නැහැ. දැන් මරණ මොහොතේදී ඔක්කොම නට තේරෙනවා දැන් වැඩේ කෙලවුලා තට්ටු. දැන් යන්නේ කොහෙද? උන්න විසාකාවක් වෙන්න හදනවා. ඔන්න සුද්ධෝදන රජුර වෙන්න හදනවා. ඔන්න දිව්‍ය ලෝකේ යන්න හදනවා. මේ දන්නේ නැති මගුලකට යන්න හදනවා. මේ වර්තමානයේ සතියට ගන්න දන්නවනම් මරණ මොහොතේදීවත් කලබල වෙන්නේ. ඒකේ පුංචි පාඩමක් තමයි උගන්වන්නේ. ඒ නිසා පිට ගිහිල්ලා වෙලා ආපහු එන එක ඉතාමත්ම සවිස්තරව බලන්න කියලා තියෙනවා. ඒකට කියන්නේ ඔය ස්නායු ශෛල විද්‍යාව හැටියට නා රෙසිලියන්ස් කියලා කලබල වුණාට පස්සේ නැවත සුව වීමට ගන්න කාලේ. භාවනා කරාගේ බොහොම ඉක්මනට සුව වෙනවා. බුදුරජාණන්සේ අවස්ථා හතරකින් පෙන්ලා දෙනවා. වැරදි තැනක ඉඳලා ආපහු එන ගමන. ඒක විස්තර කරලා කියන්න පුළුවන් නම් ඒකේ ලෝකේ තියෙන හුන් සුන්දරම සාහිත්‍ය ඒක තමයි. වැරදි තැනක ඉඳලා කිසි කෙනෙක් උපදේශකෙන්තරව සතියට පිංසිත් වෙන්න මම ආපහු හිටපු ආරක්ෂක භූමියට එනවා. ඒක බුදුහාමුදුරෝ කියලා සඳහන් කරන්නේ අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. අශෝක කියලා කියන්නේ ශෝක කරන තැනදීලා අශෝක කරන තැනට එනවා. විරජං කියලා කියන්නේ රජස්ථයි තැනක ඉඳලා රජස් නැති තැනට එනවා. කේමේ කියලා කියන්නේ කාන්තාරය අසරවන් වෙච්ච මිනිසයා ക്ഷേම භූමියට එනවා. ඒක යහට හරි Taman අතීම සිද්ධ වෙන බව දන්නවනම් මේ ජීවිතේ අපි මොකද්ද පෙළලා තියෙනවා කියලා තේරෙනවා. එහෙම නැත්නම් අපි අල්ලාහ් කියලා එහෙම නැත්නම් ඉතිවිසෝ භගවහරන් සම්මා සම්බුද්ධෝ කියන මොනෝ හරි ඔලුවට දානවනේ. මොකක්වත් ඕනේ නන්නත්තර වෙලා තියෙන්නේ මෙන්න මෙතෙන්දයි එන්න ඕන කියලා දාන්න. ඒ කියන්නේ වඩන ලද කමටහනක් තියෙනවා. එහෙම එනවනම් ඒක තමයි අපි සතිය ආරක්ෂා කරනවා නම් සතිය අපිව ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ අපි සති ධර්මයේ ආරසා කරනවා නම් කලබල වෙච්ච ඕනම වෙලාවක සති ධර්මයේ අපි ආරසා කරනවා වෙන කිසිම පරිත්තක් නැහැ වෙන කිසිම අවහරණක් ආරසාවක් නැහැ ඔක තමයි ආරසා. එනිසා පිට යනවා කියලා කලබල වෙන්නේ නැතුව පිට ගිය හිත ආපහු එන එක හැබැයි මීට වැඩිය සාදර වෙලා බලන්න. ඒතර මීට වැඩිය ලොකු ප්‍රමෝදයක් එනවා. හිත පිට යන හැම වෙලාවකම ආපහු එන ගමන බල්ලා විස්තර ලියන්න පුළුවන් නම් කමඨහන් වார்த்தාව කියන්න දෙයක් නැහැ උත්කෘෂ්ටයි. ඉතින් ඒක එක වාක්‍යයක් තිබුණ නිසා මම මේ අවසන් හිතුවේ මේ කට උත්තරයක් කරගෙන අනිත් අයටත් මේක පොඩ්ඩක් මතු කරලා දෙන්න. ඉතින් එතකොට ඊට පස්සේ යෝගාචර හිත පිට යනවා කියලා චෝදනා කරන දෙයක් නැහැ. දන්නවා හිත පිටිව තව වෙනවා. එයා බලනවා එන ගමන බලනවා. මේකට කියන්නේ නිවස බල ආපසු පැමිණෙන මග. වැරදි චිතන ඉඳලා ආපහු එන තැන. ඉතින් මේක කාට හරි කියන්න පුළුවන් නම් ඉස්ලාම්ගේ සද්දකට ඊගාසේ හිතවිල්ලකට ඊගාට වේදනාවකට වේදනාවෙන් ඉඳලා මම නැවත අරමුණට ආවයි කියලා. එයා දන්නවා මම හිතවිල්ලෙන් සද්දෙන් වේදනාවෙන් ගියේ කියලා. අර පිට යන පාර පිට යන අවස්ථා ජවනිකා ලස්සනට පැහැදිලි වෙනවා. ඒක පෙන්වනවා බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසංස ඥානෙ පහළ වීමේ පෙර නිමිත්ත තමයි. ගිය හැටි පහළ වෙනවා ගිහිල්ලා අපෝ එන හැටි පේනවා. ඒ නිසා යාට දින දැන් මම මෙතන ඉන්නේ මම මෙතෙන්ට එන්න ඉස්සලා අතනයි හිටියේ. එතෙන්ට ඉස්සලා අතනයි හිටියේ කියලා පෙරවිසු කඳපිලිවෙත දකින්නේ හිත යන ප්‍රවෘත්තිය දක් ගන්න ඕනේ. ඉතින් ඒකට කලබල වෙන එක කරන්න මොකුත් කරන්න බෑ. ඉතින් මෙතනින් එහාට යන්න නම් ඒ කියන්නේ කලබල නොවී යන්න නම් අපි මෙතෙක් කාලේ හිතට සාප කරගන්න ඕනේ. සද්ද ඇහිලා හිත පිට ගියා වේදනায় දැන් ඒව මොනවත් නැහැ. යන එක දන්නවා ගිහිල්ලා ආපහු එන එක ගැනයි අපි ළඟ තියෙන කතාව. ඒ කියන්නේ එන නැම්ම අනිත් දවසේ මේකටත් වැඩිය මේ වார்த்தාවල ඒව ඇතුළත් කරන්න කියලා ධෛර්ය කරලා අපි යනවා ඊගා ප්‍රශ්න. තිරුවන් අතිපූජනීය ස්වාමින් වහන්ස සටහන කිටි කර ගැනීම හා පැහැදිලි කර ගැනීම පිණිස මූලික විස්තරයක් සඳහන් කරමි. වසර 4ක පමණ කාලයක් තුල ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් භාවනා කළ අයෙක් වෙමි. ගිය වසරේ අවසාන භාගයේදී ඔබ වහන්සේගෙන් ලද උපදෙස ඌයේ ගොජය දැකීම තව තවත් ත්‍රීව්‍ර කරන ලෙසටයි. පසු කලෙකදී මූල කමඨහනක් නොමැති උවත් භාවනාව කරගෙන යමින් සියුම් තත්වයන්ට යාමට උපදෙස් ලැබුණි. පර්යංක භාවනාව මම දැන් මෙතන ලෙස ආරම්භ කරන ලද භාවනාව වර එක කයටත් මනසටත් ලෙස මාරු වෙමින් දිගටම සිදුවේ. කයට පැමිණි අවස්ථාවවලදී කෙලෙස් අඩු බවක් තේරේ. එනම් මමත්වය අඩු බවයි. සක්මන් භාවනාව සක්මනේදී යටිපතුල පොළවේ ස්පර්ශ කරන අවස්ථාවට හිත යොමා දිගටම සක්මන් කරමි. එහිදීද පර්යංකයේ මෙන් මනසට සිහිය යොමු වූ කල මමත්වය අඩු බවයි දැනෙන්නේ. කෙසේ වෙතත් සමසිත පැවැත්වීමට උත්සාහ ගනිමි. සාමාන්‍ය ජීවිතයේදී ඊටා හොඳින් සිත වැඩ කරන හැටි කතාවක් ඇසෙන මෙන් සිහියට හසු වේ. වැදගත් යමක් නොවෙතොත් ඊටා කුඩා දෙයක් උවද පැටලීමට උත්සාහ ගනි. එය මනාව දකිමින් පාලනයෙන් යුතුව හිඳිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. මේකේ ඩිපොලක සඳහන් කරලා තියෙනවා මමත් අඩු වෙනවයි කියලා. ඉතින් ඕක හිතලුවද්ද ඇත්ත ඇත්තටම අඩු වෙලාද කියලා කොහොමඩක්වත් විස්තර මේ ප්‍රත්‍යක්ෂණය කළ කියන්න බෑ. මේ හිත තමයි ලෝකේ තියෙන ප්‍රධාන මැජික් කර. එයා කියනවා මම නම් දැන් සෝක් කියලා. මලං කිසිම අකුසලයක් නැහැ. හැබැයි මේක හොරාගැම්මෙන් පේනාන හිතක් මේ තියෙන්නේ. ඒ නිසා කිසිසේත්ම කවදාකවත් Taman ගැන විනිශ්චයකට එන්න එපා. විනිශ්චය කරන්නෙම අකුසලයක්. විනිශ්චය කිරීමම අකුසලයක්. වෙන්න පුළුවන්. මමත් අඩු වෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් Tamanට වැඩියෙන් සතියෙන් ඉන්න පුළුවන්. වැඩියෙන් දේවල් වල පටලවෙන්නේ නැහැ. ඒ වාසිය ගන්නවා මිසක්කා දෙම්මට මමත් ඇඩුයි කියලා කිව්වනම් ඒකත් ලනුව හිත දීපු ලනුවක්. මේ මේ හිත කියන්නේ එසේ මෙසේ ප්‍රෝඩාකාරයක් නෙවෙයි. ඉතින් ඒක නිසා අපි වැඩි යතරින්නේ ඒ මමත් ඇඩුයි කිය වාසිය අරගෙන වැඩි වේලාවක් සතියෙන් ගත කරනවා. ඊටාම සමීපව අරමුණ නිරීක්ෂණය කරන එකලා අරමුණේ විස්තර කතා කරනවා. අරමුණේ විස්තර වැඩි වෙන්න වෙන්න වෙන්න මම නැති වෙනවා. මමත් ඇඩුයි. මමත් ඇඩුණයි කියලා කියපමණින් අඩු වෙන්න ඉඩ තියෙන මම නෑ කියන්නේ නෑ. නමුත් එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ මුල් කාලේ. ඒ නිසා අඩු බව තියෙනවා නම් ගමන පහසු නම් අරමුණේ වැඩි වෙලා ඉන්න අරමුණේ වැඩි විස්තර දෙන්න. එතකොට ඒ කියමනේ මමත් ඇදුණා කියලා නොකියුවත් ඒක වැටේනවා. ඒ නිසා අඩුවීමේ වාසිය අරගෙන වැඩි ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් සතිය වැඩි කර ගැනීමකට උපදෙස් දෙමින් අපි යනවා ඊගාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා මින් පෙර භාවනා වැඩසටහනකට පැමිණි අයෙක් වෙමි. පරයන්ක භාවනාවට ඉඳගෙන එදෙස් එලෙස ඉඳගෙන සිටින අයුරු මනසේ චිත්‍රයක්සේ මවා ගන්නෙමි. එදෙස දිගටම බලා සිටියේදී හුස්ම රැල්ල ප්‍රකට වූ ප්‍රකට වේ. ඊයේ දිනයේදී ලද උපදේශ අනුව ආශ්වාස ප්‍රශ්වාස රැලි 10කට වඩා බලාගෙන සිටීමට හැකි විය. ඉන්පසු සිතට විවිධ විකාර සිතුවිලි හටගන්නට විය. එම සිතුවිලි මට සම්බන්ධ සිදුවීම් නොව බාහිර විකාර සිතුවිලි වේ. එය නැවැත්වීමට මට උවමනා වුවත් කල නොහැකි විය. හුස්ම රැල්ල පිළිබඳ දැනීම මේ විකාර දකින සම්පූර්ණ කාලය තුල එලෙසම පැවතුණු බව දැනුනි. අද දින සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස පටන් ගතිමි. පසුව එය ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් වෙනස් විය. පෙර දිනට වඩා වරහන් ඇතුලේ පියවර 10ට වඩා සතිමත්ව පියවර පියවර ගණනක් ලැබූ බව විශ්වාසය. මෙහිදී පතුල පොළව මත තබන විට විලුඹ පොළවේ තබනවාත් සමග හිස මුදුනින් සියුම් කම්පනයක් දැනෙන බව නිරීක්ෂණය කළෙමි. ইহත තොරතුරු අනුව මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේම නිර්වාණ අවබෝධය වේවා. ඔව් මේකෙත් තියෙනවා අපිට මතු කරගන්න පුළුවන් නම් කාටත් උනන්දු කරවන ශේෂ්ත්‍යක් එච්චර විස්තර වෙලා නැහැ. පරියන්ක භාවනා නිමාවේ සටහන් කරලා තියෙනවා ඒ විවිධ විකාර සිටිවිලි තියෙද්දි හුස්මේ හිත තිබුණ බවත් වාර්තා වාර්තා වෙලාදී. මන්දර මට ඇහුනේ එහෙමයි. ඉතින් ඒ නිසා ඒ ලියුපෙකන කැමැතිද මේ හිතවිලි එහෙම තිබුණත් මට හුස්ම බලන්න පුළුවන්කම තිබුණා කියන එකද මේකේ සඳහන් කරන්න කියලා අන්න ඒක පිළිබඳ විස්තර ටිකක් අපිට දෙනවනම් සබාවට ඒක ධෛර්යයක් වෙයි. සජීවී බවට පත් වෙයි. කැමැති දේ ලියම ලිවෙක් නැත උසන්. එවනතේ වාක්‍ය කියන බණ්ඩ අපෝසරයක් මේ මට ඇහිච්ච යටි වැරදිලාද නැත්නම් පරියංග භාවනා නිම වෙන්න ඔන්න මෙන්න කියලා කියලා තියෙන වාක්‍යයක් මම මේ කියවන්නේ. ඊයේ දිනයේදී ලද උපදෙස් අනුව ආස්වාස ප්‍රස්වාස රැලි 10කට වඩා බලාගෙන සිටීමට හැකි විය. ඉන්පසු සිතට විවිධ විකාර සිතුවිලි හටගන්නට විය. එම සිතුවිලි මට සම්බන්ධ සිදුවීම් නොව බාහිර විකාර සිතුවිලි වේ. එය නැවැත්වීමට මට උවමනා උවත් කළ නොහැකි විය. හුස්ම රැල්ල පිළිබඳ දැනීම මේ විකාර දකින සම්පූර්ණ කාලය තුල එලෙසම පැවතුණු බව දැනුනි. ආනේ වාක්‍ය ආයි කියවන. පටලනවා ඔක්කොම කියවන්න ගියාම ඔක්කොම අවධානය යනවා සමාජයේ. හුස්ම රැල්ල වාක්‍ය විතරයි මට ඕනේ නැත්තම් තෝල්කේ අස් කරනවා. හුස්ම රැල්ල පිළිබඳ දැනීම මේ විකාර දකින සම්පූර්ණ කාලය තුල එලෙසම පැවතුණු බව දැනුනි. අනේ ඒ ප්‍රකාශයේ තියෙන දක්ෂකම මට ඕනේ කියූප එක නලව්වා. තව ටිකක් විස්තරයිතෝ කියන්නේ මොකද ඒක බොහොම මේ ඕනම දෙයක් විනිවිද දකින්න පුළුවන් ගතියට පූර්වාදර්ශයක් වෙනවා. විකාර මොනවද තිබ්බත් හුස්ම ගන්න බව දන්න. අන්නේ දැකීම පිළිබඳව කියන්න කැමති නැත්නම් මං ඉල්ලා හිටිනවා. ඒ වගේ පිටගියේ හිතක් නැවත අරමුණට එන එකත් මං ඉස්සලා මේ සාකච්ඡාවේදී ඉස්මතු කරා. මේ කරදර කංකටලු තියෙද්දි තමන්ගේ අරමුණ බලන්න ඕනේ බලන්න පුළුවන් බැලුවොත් පේනවා. විස්තර සහිතව පේන්නේ නැතුනට පේනවා කියන මොකක්ද කියන්නේ? විශ්වාසය තියෙනවනම් අපි අසරණ වෙලා නැහැ. කොහේ ගියත් ගෙදෙට්ට යන පාර දන්නවා පේන තෙක් මානසිකයි. ඒ නිසා ඒ හිතවිලි වලින් කිසි බලපෑමක් අපිට එන්නේ නැහැ. මොකද මූල කර්මස්ථානේ පෙනි පෙනි පේන තරම් දුරක තියාගෙන ඉන්නේ. ආනේ ඒක තියෙන තාක්කල් අපි බුදුහාමුදුරන්ගෙන් වෙන් වෙලා නැහැ. ධර්මයෙන් වෙලා සංඝයාගෙන් වෙන් වෙලා නැහැ. අරමුණෙන් වෙන් වෙලා නැහැ. සතියෙන් වෙන් වෙලා නැහැ. ඒ නිසා ඇති කරගත්ත මූල කර්මස්ථානේ නිතරම අපට සහන් එලියක් දෙනවා. සද්ද තීතිත් ඒක බලන්න. අරතරම්ම හොඳට බලන්න බෑ නමුත් සද්ද තීති බලන්න පුළුවන්. වේදනා තීතිත් බලන්න පුළුවන්. හිතවිලි තීතිත් බලන්න පුළුවන්. ඒ මොකද මේ සද්ද වේදනා හිතවිලි කියනවා බිත්ති වගේ දේවල් නෙවෙයි ඇහිදල් සහිත දේවල්. ගම්. දැලක් වගේ දැල අස්සෙන් හුස්ම දිහා බලන්න පුළුවන් කියලා කියනවනම් ඒක විශාල මේ ඇදහිල්ලක්. තමන්ගේම සතිය තමන්ගේම අරමුණ ඇදහිල්ලක්. ඒ ඇදහිල්ල තියෙන සාකල් අර එනේව ඔක්කොම ඔද්ද වැහිද මොනද වැසිරල් වෙලා යන. කැඩලා බිඳලා යන අරමුණත් එක්ක සම්බන්ධතාවය පවත්වන. ඉතින් ඒකම තව තවත් දිනු කරමින් ඒකම පුළුවන් තරම් වාතාවරණයට ඇතුල් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සති භාවනාව පර්යංකයට වාඩි වී සිටින ඉරියව්ව දෙස මොහොතක් බලා සිටිමි. සිරිත් පරිදි සුළු වේලාවක් විනාඩි 3ක් 4ක් පමණ සතර කමටහන් වඩමි. ඒ මොහොත වන විට මූලික කර්මස්ථානයේ වෙත වරහන් ඇතුලේ වම් නාසිකාව අග හුස්ම රැල්ල වදින බව මනාව වැටහෙයි. එතෙන් සිට ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වී කය නොදැනී යන බවද නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ල නොදැනී යන අවස්ථාවවලදී වරහන් ඇතුලේ සමහර තැන්වලදී වාඩි වී සිටින ආසනය ඉහළට එසවෙන බවක්ද, කය ඊටමත් සැහැල්ලු වන බවක්ද දැනේ. සියුම් වී යන ආශ්වාස ප්‍රශ්වාසය දෙස බොහෝ වේලාවක් සතිමත්ව සිටිය හැකිය. වම් දන හිසේ වේදනාවක් දැනුණද ඔබ වහන්සේගේ උපදෙස් අනුව තව චිත්තක්ෂණ කීපයක් හෝ සිටීමට වෙර දරමි. වේදනාව ඇතිවන තැනට සිත යොමු නොකරමි. සෑම ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලක්ම මනාව වැටහෙයි. ගෞරවනීය ස්වාමින් වහන්ස කය නොදෙනී යන හුස්ම සමවන්න කය නොදෙනී හුස්ම රැල්ල සියුම් වී යන අවස්ථාවේදී ඊටමත් සංසුන් මනසකින් සිටිය හැකිය. සමහර අවස්ථාවලදී කයේ චංචල ගතිද ඇති වී නැති වී යයි. භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් දෙපා නමැද ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මූලික අවස්ථාවවලදී වරහන් ඇතුලේ පළමු දින දකුණ වම වශයෙන් පාද හසුරුවන් හැසුරුවද මේවන විට වචනයට සිත නොයවමින් පාද සතිමත්ව හැසිරවිය හැකිය. වැලිමලුවේ පාද තබන විට වැලි කැට পায়ට ස්පර්ශවන විට ඊතා මෘදු සියුම් ස්වභාවයක් දැනුණද ලනුපැදුරේ පාද හසුරුවන විට තද ගොරෝසු ස්වභාවයක් දැනේ. පාද පොළවට තදවන විට කයේ බර ගතිය වෙනස්ව දෙනි. වරහන් ඇතුලේ සමහර අවස්ථාවලදී දකුණු පායට බර ගතිය වැඩියෙන් දැනෙන අතර සමහර අවස්ථාවලදී වම් පායට වැඩියෙන් දැනේ. සිතුවිලි ගලා ඒමද අඩුය. වැලිමලුවේ සක්මනේදී වැලිකැට পায়ට ස්පර්ශ වී දෙපා මත විසිරී යන අයුරු මනාව වැටෙහි කිසිදු වෙහෙසක් නොදැනී පැයක් පමණ සක්මනේ යෙදී සිටිය හැකිය දෛනික වැඩ කටයුතුද නැවතිල්ලේ සතිමත්ව අදාළ කටයුතු කෙරෙහි සිත යොදමින් මනාව වටහා ගනිමින් සතිමත්ව කරගෙන යමි අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නේ ආරක්ෂාව හා පිහිට ලැබේවා. මේකෙත් තියෙනවා මේ සක්මන් භාවනාවේ අවසානයේ වාක්‍යයක් අපි විස්තර කරලා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ ආරමුණ tempත් වෙලා, කාය tempත් වෙලා, හිත tempත් වෙලා තියෙන අවස්ථාවේ තියෙන යම් සමතුලිතතාවයක් එහෙම නැත්නම් තම නිශ්චල භාවයක් තියෙනවා නම් ඊට පස්සේ මේ නිශ්චල භාවයේ සද්ද ටිකක් තියෙද්දිත් වේදනා ටිකක් තියෙද්දිත් හිතුවිලි ටිකක් තියෙද්දිත් අල්ලා ගන්න පුළුවන් ගතියක් එනවා. දෙකට තමයි නිශ්චල වෙන්නේ ඉතින් ළඟ සද්ද වගේක් තියෙනවා. වේදනාවක් වගේක් තියෙනවා. ඉතින් ඒත් එච්චර බරපතල නැහැ. නමුත් අර තමන් ඉන්න ස්පාසුවට ඒකේ බාධා වෙන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ මේක පුරුදු කරගත්තොත් අම්මා මැරිච්ච වෙලාවෙත් ওই නිස්සද්දතාවයේ හිතේ තියෙනවා. දරුවා තමන්ගේ අතේ මැරලා යන වෙලාවෙත් නිස්සද්දතාවයේ හිතේ තියෙනවා. ගෙට ගිනි ගන්න වෙලාවෙත් ওই නිස්සද්දතාවයේ හිතේ තියෙනවා. හිත ගිනි ගන්න වෙලාවෙත් ওই නිස්සද්දතාවයේ හිතේ තියෙනවා. අපි මේ නිස්සද්දතාවේ නෙමෙයි බලන්නේ කුලප්පෝ විතරයි බලන්නේ. කෙලෙස් විතරයි බලන්නේ. ඒක තමයි කුප්ප ගතිය කියන්නේ. ඒ තමයි පුතත්ජන ගතිය කියලා කියන ඕනම චිත්තක්ෂණයක ඒකෝදි භාවයේ තියෙන. ඔය මොනම අවිසිච්ච හිතකත් ඒකෝදි භාවයේ තියෙනවා. ඒකයි පටාචාරාව හෙළුවෙන් ඇවිල්ලා වාඩි වෙනකොට පුතන් කියන්නේ නංගි සීහෙලව ගැන කිව්වාම ඇඳුම් හිතිපණත් නැසත් ඒකෝදි භාවයේ හිතේ තියෙනවා. දරුවෝ දෙන්න මරණයි කියලා ඒකෝදි භාවයේ හිතේ තියෙනවා. මිනිහා මරණයි කියලා හුඹා කුරුණිල් වෙලා හිටියයි කියලා අම්මා තාත්තා මරනවා කියලා අයියා මරනවායි කියලා ගේ චිතකේ ගිනි දැක්කයි කියලා අපි ඒකෝදී භාවයේ හොයන්න යනවනම් ඕනම චිත්තක්ෂණයක තියෙනවා. අපි ඒක හොයන්න දඹදිව යනවා. අපි ඒක බලන්න මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්නවා. අපි ඒක හම් වෙයි කියලා අනිකුත් පින්කම් කරමින් ඉන්නවා. නමුත් මේ මේ හිතේ තියෙන ඒ නිදහස අපි ඒකට හුදකලාව කිව්වොත් විවේකයේ කිව්වොත් ක්ෂණ සම්පත්තිය කිව්වොත් ඒක හැම වෙලාවෙම තියෙනවා. ඒක මොන යකාටවත් කඩන්න බෑ. හැබැයි කැඩෙනවා කියොත් කැඩෙනවා. නෑ ඔය කවුරු ආව මොනවා කරනවත් මේ මම දැන් මෙතන ඉන්නවා. අම මරන හැබැයි නමුත් මම දැන් මෙතන ඉන්නවා. අන්නේ ඒක අහුලගත්ත කෙනා. ඒ හැම වෙලාව හැම මොහොතෙම තියෙන මේ සතිය සහ ඒකෝදි භාවය දැනගත් එක්කන අපේනවා මේ සතිය සහ ඒකෝදි භාවය විතර බලවත් දෙයක් මුළු ලෝකෙම නෑ මොනම කෙලෙසයකටත් එක්ක කරන්න බෑ. හැබැයි පෘථජ්ජනේ හිතන්නේ. එයා හිතනවා මේ කෙලෙස් ආපු ගාම මේක නැති වෙනවා කියලා. ඒ නිසා ඕනේ කලබලයක් තියෙනකොට බලන්න අර භාවනා කරනට ඇතිවෙච්ච අර නිදහස් ගතිය භාවනා කරනට ඇතිවෙච්ච මේ ඒකාග්‍ර ගතිය එහෙම නැත්නම් මේ සතිමත් ගතිය 100%ක් නැතිලාද කියලා කද්දාවත් නැති වෙන්නේ. නින්දදිවත් නැති වෙන්නේ. එසා කවදා හෝ මේක අදාහගත්ත වෙලාවේ යා චෝදනා කරනවා පුළුවන් නම් මගේ සතිය කඩපන්. මම කෙලෙස් උපදවපන්. පිරිසුදුට තියෙද්දි සතිය තියෙනවා. අනේ එහෙම ගියාට පස්සේ කෙලස් කෙන්චි වෙලා සතිය ලොකු වෙලා එනවා. දැන් අපිට වෙලා තියෙන අපි කෙලස් ලොකු කරගෙන සතිය පුංචි කරගෙන ඉතින් කනපින්නම් ගහනවා කැස්සක් ආව සතිය ගන්න වැස්සක් ආව සතිය ගන්න මැස්සෙක් වැස්ස සතිය ගන්නවා කියතුවා ඇත්ත තමයි. බුදුජානසී කියලා තිනවා කැටකිරිල්ලක් වෙන්න එපා. සද්දන්ත කුලේ ඇතෙක් වයන්. ඔය මොනවාවත් කඩාගෙන යන්න පුළුවන්. කැටකිරිල්ලක් වුණොත් හුලඟටත් ගහගෙන යනවා. ලටුකිකෝපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඔබ වඩන ලද සතිය විස්තර කරපන්, විස්තර කරපන් මොනම දෙයක්වත් කැඩේ. අනේ එදාට තියෙන අපිට රකින්න යමක් තියෙනවා. භාවනා කරන එකනට රකින්න යමක් තියෙනවා, සද්ධාවක් තියෙනවා. ඒක මේ කියවෙනවා මෙතන. ඒ තුනේ ඒකෝදි භාවයේ තියෙද්දි සද්දත් මට ඇහෙනවා. වේදනක් දැනෙනවා. හිතවිලි දැනෙනවා. එච්චරම කැළඹෙන්නේ නැහැ. ආනේක එදින්ද වැඩවලටත් ගෙන යන්න ගඳ කිලියෙත් තියාගන්න, වැසි කිලියෙත් තියාගන්න, මල් පූජා කරනකොටත් කරනවා, මල පහ කරනකොටත් කරනවා. ඔය හැම එකේදි මේක කරන්න ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා සත්‍ය ආරම්භයේදී නම් අපිට ගොඩාක් විස්තර ඕනේ. වඩලනද සතියේට ඕනි තැනක ඉඳලා අර ඇති කරගත්ත සතිය සුවඳ ඕන කලබල වෙච්ච වෙලාවක දාලා බැලුවොත් ඉතින් පාට තැම්පත් වෙනවා කලබල සංතුංගතියත් හිතේ තියෙන බව වැටේ. ඒක කොච්චරද කියනවනම් ඒක පුරුදු වුණාට පස්සේ එක්කෙනෙක් ගාව ඒක තියෙනවා. මුළු පවුලේ ඔක්කොට මේක පැතිරෙලි ඩබ්බාවට පැත්තට. ඒකට කියනවා good vibration කියලා. කවුරු මොනවා කලබල වුණත් නායකයා හෝ මූලස්ථානය ගන්න එක කලබල වෙන්නේ නැත්නම් අනිකට එහෙම තැම්පත් වෙනවා. නායකයා කලබල වුණොත් ගුරුරැ හිටගෙන චූ කෙරුවොත් ගෝලියෝ දුව දුව තමයි කරන්නේ. ඒ නිසා තමයි දෙන්න ඕනේ නායකත්වයේ පිනට. කුසල සමාපත්තිය. මේ අකුසල සමාපත්තියට දෙන්න පටන් අරගත්තොත් මාළයා පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙන්න පටන් ගන්නවා. අපි කරන වැඩවලට. බුදුහාමුදුර අපිට දීලා තියෙන විශ්වාසය ගත්තොත් මේ මායя තරණ පටන් ගන්න ඉස්සලා පරාදයි. ඒ නිසා හොඳට බලන්න ඔය අපි චෝදනා කරන කොයිම වෙලාවකවත් සතිය නැතිකමක් තියනවද කියලා. චෝදනා කරන කිසිම වෙලාවක ඔය හිතේ ඒකඟ භාවයක් නැති ගතියක් තියෙනවද කියලා ටික අඩු වෙන ගතියක් තියෙනවා. නමුත් අර තියෙන සතිය සහ ඒකෝදීභාවය අදාහ ගන්න ගත්තොත් කිසි කෙනෙක් ඉන්නේ අපිට විරුද්ධව චෝදනා කරන්න. අන්න එකට කිට්ටු කළා ලියවිලා තිනවා. අන්න එක වඩා වර්ධනය වීම සඳහා අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දෙවන වරට වැඩමුළුවට සහභාගී වූ කෙනෙකි. පර්යංක භාවනාවේදී මුල් කාලයේදී දැනට මාස ගණනාවකට පෙර තදින් ධාතු ලක්ෂණ පහළ විය. ශරීරයේ කූඹි දිවීම, මස් නැටීම, බුරුමයකින් හිස සහ යටිපතුල හාරනවා වාගේ දැනීම, නලල දිගේ කෙස් රොදක් හුළඟට යනවා වාගේ දැනීම ආදී වශයෙන් දැනුනි. එදිනෙදා කාර්යයන් වලදීද වරහන් ඇතුලේ බණ ඇසීම පොතක් බැලීම ආදී ධාතු ලක්ෂණ සුළු වශයෙන් පහළ විය. ස්වාමින් වහන්ස දැන් භාවනාව කරන විට ධාතු ලක්ෂණ යාන්තමින් පහළ වේ. මුලදී මෙන් තද බල ලෙස නැත. එදිනෙදා කටයුතු වලදීද එසේමය. නමුත් දැන් භාවනාව වරහන් තුල පර්යංක භාවනාව පටන්ගෙන සුළු වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳීම සිදුවේ. නමුත් සමහර වේලාවට ඊට පසු කරන්නේ කුමක්ද කියා සිතාගත නොහැකිය. නාසිකාග්‍රයට හිත යොමු කළොත් නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට යොමු වේ. ගරු ස්වාමින් වහන්සේ තවත් සමහර වෙලාවට හුස්ම සංසිඳී තියෙන විට කිසිම දෙයක් නොදැනි නිින්ද නොගිය බවට මට විශ්වාසය මේ අවස්ථාවෙන් පසු කළ යුත්තේ කුමක්ද කෙසේද යන්න කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි සක්මනේදී යෙදෙන පරිසරය අනුව එහි රළු බව සිනිඳු බව විඳිමින් එහි යෙදුණෙමි නමුත් ගරු ස්වාමින් වහන්ස මට හිතෙනවා අද වැලිමලුවේදී ඒ ඊතා සාර්ථක වූවා කියා මනසටම දැනෙන ලෙස එය සිදුවිය. බොහෝ වේලා යනතුරු කිසිවෙකු එහි සිටියාද යන්න නොදැනුනි. එදිනෙදා කටයුතු වලදී සතිමත්ව සිටීමට උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. මේකෙතරේ මූලික රටනේ රචනයේ මුල් හරිය සඳහන් වෙලා තියෙනවා. එන්නේ අරමුණ සියුම් වුණාට පස්සේ මොකද්ද මං කරන්න ඕන කියන ප්‍රශ්නේ ඉතින් මං කැමති මේ යෝගාවචරයෙන් අහන්න අරමුණු ගුරුසු අවස්ථාව අරමුණු මධ්‍යස්ථ අවස්ථාව සහ අරමුණු සියුම් අවස්ථාව කියන තුنين යෝගාවචරය වැඩියෙන් උනන්දු කළ යුත්තේ අනුග්‍රහ කළ යුත්තේ ගුරුසු අවස්ථාවටද මධ්‍යස්ථ අවස්ථාවට නැත්නම් සියුම් අවස්ථාවටද කියන කට උත්තරේ දුන්නොත් කමඨාන සුද්ධ කරලා දෙන්න පුළුවන් කැමැතිදී ප්‍රශ්නේ මාතුකා මේ ලියුම ලියපෙන්න අත උසන්නේ එහෙම ඒ කියන්නේ ඒ අමතර තොරතුරු ටික නැත්තම් මට අමාරුයි මේක විග්‍රහ කරන්න. Taman කැමති අරමුණ ගොරෝසු තියෙන වෙලාවටද සියුම් වෙච්ච වෙලාවටද අතිසූක්ෂම වෙච්ච වෙලාවටද කියන එක මත තමයි ඉදිරි ගමනට පාත පෙන්වන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒක හෙලි කරගන්න බැරි නම් මං අනිත් දවසේ මේකම නැවතරයක් හෙට ලියලා දාන්න. මේකෙන් Taman වඩා ස්පාසුරපත් වෙන්නේ සියුම් වෙච්ච වෙලාවටද ගොරෝසු වෙච්ච වෙලාවටද කියන එක කිව්වොත් මට පුළුවන් ඒ අනුව ඒ යෝගාචරගේ මතිමතාන්තර අනුව සමහරලාට ඉඟියක් දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ කල් තබනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය මා සහභාගී වන දෙවන වැඩමුළුවයි. මම දැන් මෙතන වාඩි වී සිටින බව විනාඩි කීපයක් මෙනෙහි කරමින් සිටින විට ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනෙන්න ගන්නවා. උඩුතොලත් නාසිකාග්‍රයත් අතර හැපෙන හුස්ම දිග හා කෙටි වශයෙන් හඳුනා ගන්නවා. උණුසුම් හා සිසිල් බවද අත්දකිමින් බලා සිටින විට හුස්ම රැල්ල සියුම් වී නොදැනී වගේ යන අතර හුස්ම ගන්නා බව පමණක් දැනෙනවා. විනාඩි 30ක් පමණ මේ අයුරින් සිටින විට දෑත් හිරිවැටි ගල් ගැසී ඇතිසයක් හා යටිපතුල් ගිනිගන්නා හා සමාන දෙවිල්ලක්ද ශරීරයේ නොයෙක් තැන්වල කසන නලියන ගති දැනෙන අතර ශරීරයේ අභ්‍යන්තරයේ කර්මාන්ත ශාලාවක් වගේ දැනෙනවා. ඊයේ උදේවරුවේම හිස තද වී ඇතිසයක් දැනුණා. හවස ඒ ගතිය අඩු වී ගියා. එදිනෙදා කටයුතු සෑම එකක්ම සතියෙන් යුතුව කිරීමට උත්සාහ ගතිමි. අද උදේ ආහාර ගන්නා විට හිස්ව තිබූ කුස ක්‍රමයෙන් පිරී යන ආකාරයද අත්විඳෙමි. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සක්මන ආරම්භ කළෙමි. ලනුපැදුරේ රළු හා ගොරෝසු බව, වැලිමලුවේ සිනිඳු හා සිසිල් බවද, ටයිල් පොළවේ ලිස්සන සුළු බවද අත්විඳෙමි. ඉඳහිට රිදුම් වේදනා ඇති වුවද ඒවා ගණන් නොගෙන දිගටම සක්මන් කරන විට ඒ වේදනා නැතිව යන බව වැටහි ගිය නිසා වම් පාය පොළවේ හැපෙන විට දකුණු පාය එසවෙන බව හා දකුණු පාය පොළවේ හැපෙන විට වම් පාය එසවෙන බවද ඇවිදින සෑම විටම එක් පායක් පොළවෙන් උඩ ඇති බවද අද්දුටුවා. ශබ්දවලට ප්‍රතිචාර නොදක්වා සිටීමටද හැකි වුණා. ඉදිරි භාවනා කටයුතු දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඒ අරමුණ වල ගොරෝසු සියුම් බව මොනවා වුණත් මනාපමනා මොනවා වුණත් ඒ හරහා දිගට සත්‍ය පැවැත්වීම කරගෙන ගියොත් මම අර මුල්ලේදී මතක් කරා වගේ ඒ අරමුණ වලින් අපිට ඇති වෙන්න අපුරු බලපෑම අඩු වෙනවා. ඒ නිසා අරමුණු වෙනස් වෙන්න එපයි කියලා යන්නේ හිතන්න එපා. අරමුණු විවිධ විචිත මතුවෙනවා. ඒ කොයි එක මතුවුණත් තමන්ගේ සතිය අඛණ්ඩව කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ අරමුණ වල තියෙන කෙලෙස් බලපෑම නපුරු බලපෑම අඩු වෙනවා. අරමුණට අපි පුප්පන්න ගියොත්, කිපෙන්න ගියොත්, හැප්පෙන්න ගියොත් විතරයි අරමුණ අපිට දෂ්ට කරන්නේ. ඒක නිසා අහකයන් නැයින්ට යන්න ඇරලා ඔඩොක්කේ දාගෙන ඉන්න නැති කතාව මේකේ ලියවිලා තියෙනවා. ඒ විදිහට දිගටම කොයි අරමුණ තිබුණත් ඒවට ඒව ගණන් ගන්න නැතුව මේවා තියෙද්දි සත්‍ය පවත්න්න පුළුවන් බවට හිත දහිර කරගෙන ඉදිරියට ගියොත් ඔය අර අරමුණ වල තියෙන නපුරු බලපෑම අඩු වෙලා අරමුණු නැහැ කියන මට්ටමට වගේ නපුරු බලපෑම අඩු වෙනකොට අරමුණු නැහැ කියන මට්ටමට වගේ යන්න පුළුවන්. ඒ නිසා ওই යන ක්‍රමයේම සතිය අඛණ්ඩව කරගෙන යෑමට උත්සාහ ගන්න කියලා තමයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මීට පෙර සතිමත් භාවය පුරුදු පුහුණු කළ මුත් නිස්සරණ වනයේට ආදුනිකයෙක් වෙමි. මාර්ගයේ වැරදි නම් වටහා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව මූලික කමඨහන ආනාපාන සතිය. මම දැන් මෙතන යන ලෙසින් පර්යංකයේ මොහොතක් හිඳිමි. ඉන්පසුව ස්වභාවයෙන් වැටෙන හුස්ම දෙස ක්‍රමයෙන් බලා හිඳිමි. ආශ්වාසයේ නාසිකාග්‍රේ ගැටි සිහින් නූලක්සේ මද සිසිලක් දෙවමින් ගමන් කරන බව දැනේ. ප්‍රශ්වාසය මද හෝ දැඩි උණුසුමකින් යුතුව නාසය අග ගැටි පිටවේ. විනාඩි 15ක් හෝ මෙලෙස සිටීමට හැකි වේ. ඇතැම් විට සිත විවිධ අරමුණු ඔස්සේ යයි. නැවත ආනාපානයට ඉබේම සිත එයි. වේදනාවන් අඩු වැඩි වශයෙන් දැනේ. වේදනාවන් විනිවිද යමින් මෙන් නැවත ආනාපානය දැනේ. සිත පිට ගිය හොත් බොහෝ විට මා දැනුවත්වම යයි. එවිට විගසින් සතිමත් භාවය ඇතිවේ. ද්වේෂය සහගත ස්වභාවයන් නිතර මතුවේ. සතිමත්ව එදෙස බලන විට එය ඉබේම නැතිවේ. සතිමත් බව ගිලිහෙන මුත් පසුතැවීමක් නැත. එයත් හොඳයි. සිත සිත නැවත නැවත කමටහන මෙනෙහි සමාවන්න සතිමත් බව ගිලිහෙන මුත් පසුතැවීමක් නැත. එයත් හොඳයි සිතා නැවත කමටහන මෙනෙහි කරමි. දෑස් පියාගෙන පර්යංකයේ සිටින විට උදාසීන කම්මැලි බවක් දැනේ. දැස් විඩාව දැනි සිටිවිලි නතරවන බව දැනි මේ නිදිමත බව දැනි නැවත කමටහනට සිත යොමු කරමි සක්මන් භාවනාව මම දැන් මෙතන යනුවෙන් කය කෙරෙහි අවධානයෙන් සිටිමි ඉන්පසු නිදහසේ වට දෙක තුනක් ඇවිදිමි ඉන්පසු යටිපතුලත් පොළවත් ගැටෙන ස්වභාවයට සිත යොමු කරමි පොළවේ තද බව සියුම් බව උණුසුම සිසිලස ආදියට අවධානය යොමු කරමි මේ අතර සම්පූර්ණ පාදයේම ඇතිවන චලනයන් වේදනාවන් ආදියද දැනේ. පර්යංක භාවනාවේදී මෙන් උදාසීන කම්මැලි බව නැත. බොහෝ විට සතිමත් භාවය සක්මන තුලින් ඇති කරගත හැකි බව වැටහුණි. හිත පිට ගිය සැනින් නැවත පතුලට අවධානය යොමු කිරීමට හැකිය. සක්මනේදී දෙපා මාරු වීම ස්වයංක්‍රීයව මෙන් සිදුවන බව වැටහුණි. ඇතැම් විට නොසිතා පාදය එසවීමට වත් නොහැකි බව වැටහි. දෛනික කටයුතු එදිනෙදා වැඩ කටයුතු වලදී කයට වරහන් තුල යෙදෙන ක්‍රියාවට සිත යොදා ගත හැකිය විවිධ අරමුණු ඔස්සේ සිත වේගයෙන් යයි නමුත් නැවත කරන ක්‍රියාවට සිත එයි නිහඬ භාවය තුල සතිමත් බව බොහෝ වර්ධනය වේ විවේකීව සිටින විට ඇතැම් විට හුස්ම රැල්ල දැනේ ශරීරයේ අභ්‍යන්තර ගැස්ම දැනේ. විවිධ කම්පනයන් දැනේ. වේදනාවන් කැසීම් ආදිය දැනේ. ඇතැම් විට ඇසිපිය හෙලීමට පවා සතිමත් භාවය තුලින් තේරුම්ගත හැකි බව වැටහුණි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවනින්ම සැනසීම ලැබේවා. මේකේ තුන් අවස්ථාවෙම සඳහන් කරලා තියෙනවා හිත පිට ගියාම නැවත ගන්න ඕන බව දන්නෝ. ඒකට කිසි බාධාවක් නැහැ. ඒක නිසා හැම වෙලාවෙදීම පිටගියේ හිත නැවත අරමුණට එන එක පිළිබඳව සාදර වෙලා නැත්නම් ඒක විස්තර දැක ගන්නාසුලෝ භාවනා කරන්න ගියොත් ඉරියව්ව පිළිබඳව මතකේ ඕනෙ වෙන්නේ නැහැ. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් එදිනදා වැඩ කරත් පිටගියේ හිත හිටගේ බව දැනගත්තම අපව එන ගමන උදේ දැන් දැවෙද හිටගෙනද ඉඳගෙනද ප්‍රශ්නයක් නැහැ. ඒකට ගිය ගමන්ම පිටගියේ හිත නැවත එන එකට ස්වරූපේ බැලුවොත් ඒ ආවත ආපහු එන ගතියේ ඥාන පරිමේකමක් නැහැ. ඒ ආපහු එන ගතිය උගත් නුගත් වෙනසක් නැහැ. ඒ එන ගතිය පොහසත් දුප්පත් වෙනසක් නැහැ. පැවිදි උපැවිදි වෙනසක් නැහැ. ඒක ඒක කාට සිද්ධ වෙන එකම තාලෙට. ආහන ඒක අල්ලන්න පුරුදු කරන්න. ඒක අල්ලන්නේ අරමුණේ හිත තියෙන එක පුරුදු වෙලා පිට යන එක ගැන බලන්න. ඒ ගැන ඉතින් ඔක්කොම දන්නවනේ. දැන් අපි කරලා තියෙන පිටිගේ හිත නැවත එන එක ගැන හොඳට බැලුවොත් ඒකේ තියෙන එක ගුණයයි මනුස්සකම විතරයි. ඒක නැති කිසිම වෙලාවක අපි ළඟ මනුස්සකම නැහැ. පිට ගියා කියලා කොස්චාත්තාප වෙනවා, චෝදනා කරනවා, පිට යන්නේ නැති තැන් හොයනවා, පිට යන්න හේතු වෙච්ච කෙනාට බයිනවා. ඔක්කොම රණ්ඩු සතුවල් තියෙන්නේ. ආපහු එන ගමන ගැන අවධානය යොමු කරපු නැති එකනට ඒක යොමු කෙරුවා නම් බුද්ධම මනුස්සකමක් එළියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේකේ ලියවිලා තියෙන නිසා තව සුටත් ඒක විශේෂණය කරන්න කියන එක තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ එක දහම් ගැටලුවක් විදිහට තියෙන්නේ ගරුතර ස්වාමින් වහන්ස අටසිල්හි විකාල භෝජනා වේරමණී නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී උච්චාසයන මහාසයනා වේරමණී යන සිල්පදවල අදහස නිවැරදිව පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපි ඇත්තටම ඒව ගැන එච්චර වෙලා යන්නේ නමුත් මේ සිල්පද ගැන දැනගන්න ඕනේ. විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව මම හිතනවා අපි පත්‍රිකාවක් හදපු එකක් තියෙනවා. ද? නැද්ද? ඔය තියෙන. ඔය කියවන. අපි ඒක තමයි ගන්න. ඒක අපේ අපත්‍යච්ච පෙරේණුගාණ ස්වාමීන් වහන්සේ කියපු එක. අපිට නැතු ඕක ඉවරයක් කරන්න ගියොත් එහෙම කවදාකවත් ඉවර කරන්න බැහැ. නැච්ච ගීත වායත කියන්නේ නැටුම් ගැයුම් වැයුම් විහිළු දර්ශන ඇඟ විභූෂණය කිරීම නැත්නම් අඟපතඟ පෙන්වීම නච්ච ගීත වායත විසුකදසන මාලා ගන්ධ විලේපන මල් ගන්ධ විලෝන් දැරි මේ විකාර කරන්න එපා. එච්චරයි. අනවශ්‍ය විභූෂණ කරන්න එපා අනුගේ කාමයේ අවසන්. විකාල භෝජනයි කියලා කියන්නේ පස්මහා භෝජන උදේ අරුණේ ඉඳලා මධ්‍යහ්නේ වෙනකන් මිසරයි ඉන් එහාට ගන්න එපා. උච්චාසයන මහසයන කියන්නේ තමන්ගේ දනිස්සකට වැඩි උස Taman හිටගත්තාම දනිස්සට වැඩිය උස ආසන වලට යන්න එපා. ඊතර තියෙනවා ප්‍රශ්නයක් මේ උඩ තට්ටු දෙකේ ඇඳේ දනිස්සට වැඩිය උසයි කියලා මටත් හුස්ම ගන්න බැරි ප්‍රශ්නයක් ආවා. ඊපස්සේ ධර්ම සාකච්ඡාදී අහන්න පොඩි ආමර කෙනෙක් කිව්වා තරප්පුවේ උඩම තට්ටුවේ ඉඳලා ඇඳට තියෙන උසේ දනිසට වැඩි යන්න ප්‍රශ්නයක් නැහැ කියලා ඒක විසඳන්නේ. ඒ නිසා මෙහෙ නෑ දනිසට වැඩි උසාසන දීලා නෑ. ඒක තමයි උච්චාසයන මහසයන. ඒ නිසා අපි මේ වෙලාවේදී ඌව ප්‍රශ්නයක් කරන ඔළුව අවුල් කරගන්න යන්නේ නැහැ. ඒ ශික්ෂාපද පිළිබඳ PhD ගන්න යන්නේ නැහැ. කඩා ගන්න නැතුව බේර ලයින් එක try කරන්න. හොඳයි අපි විනාඩි 10ක් විතර වගේ වැඩිපුර අරගෙන තියෙනවා අපේ විනය ධර්ම සාකච්ඡාවේ. ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡාව නිමාස කියන්නේ Mm-hmm. මයික් එක දාලා දෙන්න. ඒ සක්මන ගැන කියන්නේ මම මේ මම වඩින් වර ඇවිල්ලා කමටන් සුද්ධ කරගෙන යනවා. ගියා දවසක ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා කකුල් දෙක ඇල්ල ගියෙක් කමන්නේ සක්මන් කරන්න කියලා. විනාඩි 5ක් විතර මම මගෑල මගෑරි. ඊට පස්සේ මට දොහොත් මුදුනේ. මැනිකක් පාල වුණා වගේ මගේ හිත හරි ගියා අනේ මේ උත්තමගෙන් මට විවරණයක් ලැබුණා කියලා මම හොඳට සක්මන් කළා සක්මන් කළා කළා හොඳට සක්මන් කළා ඊට පස්සේ විනාඩි 20 පැය අපාර ඉරතරි සක්මන් කළා ඊට පස්සේ ওই ආකාරයෙන් සක්මන් කරගෙන යනකොට ස්වාමීන් මගේ බොහොම හිතේ තියෙන සක්මනේ හිත පිටලා බොහොම හොඳට සක්මන් කරගෙන කරගෙන යනවා යනකොට පැය භාගේ හැමාරේ පැන්නට පස්සේ මේ කයේ බොහොම සැහැල්ලු ගතියක් සංසුන් ගතියක් ඇති වෙලා ওই ආකාරයෙන් කරගෙන කරගෙන බොහොම සතුටේ යන අතර පරියංක පරියංකයේදී මේ පරියංක භාවනා කරගෙන කරගෙන යනකොට මට එකපාරටම හරි සැනසille අර කමඨාමනේම ඉන්නකොට කමඨහන නැතුව යනවා වගේ ඒත් මං සද්ද නැතුව බලාගෙන ඉන්නකොට මතුවෙන. ওই ආකාරයෙන් කරගෙන කරගෙන යනකොට මට දැනගන්න ඕනේ. ওই විදිහට මම ඊටාම සන්තෝෂයෙන් භාවනා කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ එක්තරා වෙලාවකදී මගේ බඩ ගලවලා දැම්මයි අඹරවගෙන ඇවිල්ලා මේ හෘදේ වත්තුවටයි මේ අස්සට උඩට හිර වුණා ඇවිල්ලා. හිර වෙලා මට කර කියා ගන්න දෙයක් නැහැ මේ ගැලවිලා අන්තර බිත්තියටයි මේකට ඇති උඩට හිර වෙලා හිටියා. ඊට පස්සේ කොහොම හරි මට කල්යාණ මිත්‍රයන් කියන සාමාන්‍ය පොඩ්ඩක් දැනගෙන මේ හොඳ දෙයක් වුණා කියලා ඒ ආකාරයෙන් මෙහෙම වුණා ඊට පස්සේ දැන් තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මට මෙහෙ විදිය දෙයක් තියෙනවා දැන් දැන් කමඨහන් දැන් භාවනාවට වඩින කමඨහන් කමඨහන් ගන්න ඉස්සරේ මේ පූර්වක්‍ෘතිය කියන්නේ ඉස්සෙල්ලා ඩුක් ගාලා ඒක හැම වෙලාවෙම එතන දැන් ඉස්සරහට බස් එකේ යනකොටත් එතන හැම තැනකදීම හැම වෙලාවකදීම මට මේ ඉතින් හරි පහසුවක් තියෙනවා. ඉතින් ආ සක්මන් කරනකොට සක්මන් කරලා කාකුලටයි පොළොට අතර සක්මන කරනකොට විටමින් එකක් වාගේ මෙයා තදට ඉන්නවා. ආසයි වාගේ සක්මනට හරි ආසයි. ඒක සක්මන් කරන්න තමයි කියන්නේ. මේ තද වෙලා හොඳට සැපයක් එන්නේ ඒක. සක්මන් කරගෙන සක්මන් කරන එක සතිය පිටවා ඉන්න එක හරි සුවයක් දැනෙනා මේ මෙහාට. ඕම් ඔහම තමයි තියෙන්නේ. ඒක වාසිය අරගෙන පුළුවන් තරම් දවසේ වැඩි වේලාවක් අඩු ගානේ නීරියව්වේ නැත්තම් මූල කර්මත්තානේ සතිය පවත්තන්න මේ වාසිය ගන්න ඕන. එතකොට නාකි ඔක්කොම චෝදනා කරාට නාකිච්චොත් එච්චරයි. මේ බුබ්බඩකම තියෙන්නේ. කම්මැලිකම තියෙන්නේ. බත් බූතකම තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. එළියට බැල සක්මන් කරනවා පුවක් ගස්සුනනත් නැගී. මේක නෑ බෑ කියලා දඩු කරවගෙන කුල්ලෙන් වහගෙන ඒ ඇතුළටලා ඔයේ ඉන්නවා. ඒ කියන කොලෙස්ටරෝල් කියනවා, ඩයබටිස් කියනවා, ගිඩිනස් කියනවා. කකුල් දෙක අල්ල ගහන්න ඕන සක්වල ගලේ. දෙකක් ඇදගෙන කියලා කොළපත කරේ ඇදගෙන කියලා සක්මන් කරලා බලන්න ඔක්කොම ඉහෙන් බයින රේකට සේවයටම නැති කියනවා. බුදුහාමුදුරු දීපු ක්‍රමේ නෙමෙයි අපිට. දැන් අපිට සපත්තු සේවයටම නැතුව යන්න බෑ. ත්‍රිවිලරයක් නැතුව පාර බලන්න බෑ. හැරමිටි ඕනේ. පණ තියෙන හැරමිටි ඕන කව අල්ලගෙන යන්න ඕන. ඕ මොකක්වත් නැහැ ධක්මං කරපු ගමන් මේ සංඝයා ඔය දැන් ඔය අරණ්‍ය වාසී ඉන්න සංඝයා ඔක්කොම බුබ්බඩයි. කලා නිදි. කාල බුදි. දෘතිය ධක්මං කරන්න බෑන මොකක්වත් එන්නේ. ඔය තියෙන ගායවල මොකුත් නැහැ දොස්තරලටත් විවේක වෙලා භාවනා කරන්න ඒ දාන. මේක නෑ මොනම දෙයක්වත් කරන්නේ ණයට ගත්ත පින්න පූල් ගෙඩියක් වාගේ. ඌක තියාගෙන උලන් වදින්න දෙන්නට රකින්නවා දෙමාපියෝ රකින්න ගාම දරුවොත් ඒ වාගේ. මොකද උන්ටත් ඕනේ කරන්නේ අර බුබ්බඩකමක් බත් බූතකම විතරයි. මේ ආවම නැගපන් උඩට දෙතරයක් උඩහට පල්ලයටයි. බැරියෝ නිකන් හිටපන්. දෙන්නමයි තියෙන පුවක් ගහකයි කරලා තියෙන උඩ නැගලා ගොඩ වෙලා පුවක් ගහ නැගලා ගිහිල්ලා පලයල්ලා දක්වන්න කියන්නේ. තන්නේ කර කම්මැලි ලාංකිකයා. මොකද සමසීතෝසන දේශගුණේ තියෙනවා. ඒ කාලේ අත පිට අත පොරවගෙන ඉඳගෙන ඉතින් කියන මට සක්මන් කරන්න බෑනෝ මට ඉඳ ගන්න බෑනෝ භාවනා කරන්න අමාරුයි කියන. භාවනා කරන කියලා මොකක්වත් කරන්න දෙන පයින් යවිදපල්. ඔය නාකිය කිය. ඔය එක දවසයි බැලලා තියෙනවා වැඩි බලලා නෑ තව. කවුරුනි ස්වාමීන් වහන්සේ මම ඊට පස්සේ දැන් මේ පිම්බි ඊළඟ හිත තියාගන්නේ මේ ඇතුල් වෙච්ච දැනීමේ තමයි දැන්. ඉරියව්ව තියාගෙන ඉන කොයි වෙලාවකරි තමන් ඉන්න ඉරියව්වේ මෙතනයි මම දැන් මෙතන කියන එකට අපිට හම්බෙලා තියෙන ඕලාරික අත්පටිලාභය තමයි කය. කය ඉන්න ස්වරූපයට හිත යදුවොත් කොහෙ ගියත් අසරණ නැහෙනි. මොකද අපි අත කය අමතක කරන කය අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් වෙලා තියෙන අපි කයට වෛර කරන එකනේ. කවදාකවත් අපි මේ ඉන්න කයට ප්‍රේම කරන්න දන්නේ නැහැ. මේක සමබරව වාඩි වෙලා හිටපන්. කිසි එකෙකුට බිම ඉඳ ගන්න බෑනේ සමබරව. ජග් ගහන්න ඕනේ. ඉඳගත්තාම මේ කවුරු හරි එන්න ඕනේ ළඹේ තියලා බලන්න කෙලින් ඉන්නවාද කියලා. කම්බේ කියලා බලන්න ඕනේ. Tamanට තේරෙන්න එපා. ඉඳගත්තාම පහසු. කවුරු හරි ඉඳගෙන ඉන්නවා බලන්න කොච්චර ආසනෙක ඉඳගත්තාම බාගෙට ඉඳ වෙලා ඉන්නේ. හිටගත්තාම තනි කකුලෙන් ඉන්නේ. බිම ඉඳගත්තාම සම්බරව ඉඳ ගන්න දන්නේ. ඊට පස්සේ විනාඩි 15ක් ඉස්සක් ඉන්නකොට මොකද වෙන්නේ? නිසා බුදුහාමුදුරුව අපිට දීලා තියෙන අවස්ථාවක් කය සමබර කරගල්ලා. අපි කිසිම රස්සාවක් කිසිම තැනක ඒක නෑ අපිට. අපි කරන ඕනෑම වැඩකදී අපි වැඩ කරන්න ගියොත් දකුණු විතරයි වැඩ කරන්නේ. බම වැඩ කරන්නේ නෑ. ඇවිදිනුරත් එක්ක වමෙන් ඇවිදින එක්ක දවසින් ඇවිදින. නිකන් ඉන්නකොට දෙක සමබරයි නඩු ගන්න. ඒකට පුදුම සෞඛ්‍යයක් එනවා. ඒක නිසා මේක නිකන් මේ ඉංගියක් වගේ පේන්න තිබුණට බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ බවහට වන සතහට වන බව දුකට වේදාන. ඔය ස්පෙෂලිස්ලා කරන වගේ එක සෙක්ෂන්යක් අල්ලන්න නටන එක නෙවෙයි. මුළු භවයටම දීලා තියෙන්නේ. මට නම් පේන තියෙන්නේ අපේ සිංහලයට අද වැරදිලා තියෙන සක්මන් කරන්න තියෙන නිසා. අක්කම භාවනා හරියට කරනවා නම් ওই තියෙන ඔක්කොම ලේටර් ටෝක නැති වෙලා මේ වගේ මයික් එක දුන්නොත් ගණ්ඩ හම්බ වෙන කන්නේ. මේ ගෞරවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒ එන මේ සමාධිය තියෙනනේ ඒක දවසම වුණත් ඉන්න පුළුවන්. දෙන්න අල්ප ගෙදර කනට දෙන්න. මේ මෙහෙමයි. ඒක විනාඩි 20ක් 25ක් ගන්න හුස්මක් එනවා ආයෙ අලුත් වෙනවා ආයෙ අලුත් වෙනවා ආයෙ අලුත් වෙනවා ඒක තමයි මම කියන්නේ එකෙකුට ලෙඩේ පුදෙච්චාම බෝ වෙන ලෙඩක් මේකේ තියෙන. කවුරු හරි දැනගත්තොත් මේ භාවනා කරනකොට ඔය දඬු කඳේ ගෑහිල්ලක්වත් රෙජිමෙන්ටේෂන් නෙවෙයි. ඒ වෙලාව විවේකයෙන් ඉන්නවයි කියලා භාවනා කරන විතර ජොලියක් ඔය වෙන කොයක්. ඊට පස්සේ ඒක නිකන් බෝ වෙන ලෙඩක් වෙනවා. ඒක මේ හොම්බ දික් කරගෙන අට කරගෙන නටන කතාව ඉස්සලා තියෙනවා එහෙම. වුණාට පස්සේ ඒක බෝ වෙනවා. හොඳයි අපි යනවා අපේ සක්මනට විනාඩි 40ක් තියෙනවා. මේ අපි ඒකට තුනට රැස් වෙනවා නැවතත් පරියංග භාවනාවට. මේ සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි